ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ වැඩමුළුවේ තුන්වෙනි දවසේ දවසේ ධර්ම දේශනාව සඳහා අවකාශය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම දෙනා ධර්ම දේශනාවට සූදානම් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදු කාර්යයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේච භික්කවේ පටිච්ච සමුප්පාදෝ අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානන්ති තී ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා භාවනා වැඩමුළුව සඳහා පටිච්චසමුප්පාද සූත්‍රයේ මූලික මාතෘකාව වශයෙන් ඉදිරින් තියාගත්තා. ඒ අනුව භාවනා කරන යෝගාවචරේකට එහෙම නැත්නම් භාවනා උපදේශ වලට උපදේශ පන්තිකට කිට්ටු වෙන ආකාරයට මේ පටිච්චසමුප්පාදය අපාපගේ ශක්ති ප්‍රමාණයට තේරුම් ගන්න උත්සාහ ගන්නේ ඒ අනුව අපි ඊයේ දවසේ යම් නොදැනීමක් නිසා යම් අපේ මෝහාන්ධකාරයක් නිසා අවිද්‍යාවක් නිසා ඒ ඒ සංස්කාර නැත්නම් ඒ චේතනා ඒ අදිෂ්ඨාන එහෙම නැත්නම් ඒ ප්‍රාර්ථනා ඇති වෙන බවත් ඒ අනුව ඒ සංස්කාර නැමැති චෛසික පද්ධතිය නැත්නම් චෛසික පොදිය විඥාණයට මඟ පාදන බවත්. නැත්නම් මේ සංස්කාර නිසා විඥාණය හට ගන්න බවත් කියන එකයි පටිච්චසමුපාදයේ ආරම්භය. එහෙම නැත්නම් සංසාර වටේ ආරම්භයේදී පෙන්වන පුරුක් තුන. අපි ඊයේ උත්සාහ කරේ මේ යම් නොදැනීමක් නිසා නොදැනීමක් හේතු කරගෙන ප්‍රත්‍ය කරගෙන සංස්කාර හට ගන්නා බව බවට බුදුරජාණන්සේ කරන ද ප්‍රකාශය. ඉතින් ඒක භාවනා ජීවිතයකට සම්බන්ධ කරනකොට මේ සංඛාර කියන පදය විවිධාර්ථ ඡායාවල් දාත්තගෙන දෙනවා. ඉතින් අපි භාවනාවට නැත්නම් විදර්ශනා කියන පදයටම සම්බන්ධ කළ කිව්වොත් විදර්ශනා භාවනාවට යනකොට මේ සංස්කාර කාය සංස්කාර, වචී සංඛාර, මනෝ සංඛාර කියන පදේට කිට්ට කළා තමයි ගොඩක් ඒකේ රසවත් කොටස දැක්කේ. ඒක ඇත්තටම සංස්කාර කියන පදේ බොහොම ගැඹුරු අර්ථයක් දෙනවා. එහෙම නැත්නම් සංස්කාර කියලා සාමාන්‍යයෙන් අදහස් කරන්නේ පොදු අර්ථයෙන් සකස් කිරීම, සංස්කරණය කිරීම. එහෙම නැත්නම් ගෙත්තම් කිරීම, අරැඳීම් ආදී වශයෙන් විවිධ වශයෙන් සටහන් කරලා තියෙනවා. කෙසේ නමුත් අපි දාර්ශනිකව කල්පනා කරලා බලනකොට යම් කිසි කෙනෙක් ඒ ආකාරයේ යම් දෙයක් කිරීමේ චේතනාවක් කැමැත්තක් අදිෂ්ඨානයක් ඒ නිර්මාණයක් එහෙම නැත්නම් ගෙතුමක් ගෙත්තමක් ගැට ගැසීමක් කරනවා නම් කෙරෙන්නේ අනිවාර්යයෙන්ම අවිද්‍යාව නිසා අවිද්‍යාව දෙආකාරයකට වැඩ කරනවා එකක් මේ කෙලෙස් නිසා කර්ම රැස් වෙන බවත් ඒ කර්ම නිසා විපාක ගෙන දීමෙන් මේ කම්ම වට කිලේශ වට විපාක වට වශයෙන් සංසාරේ යන බවත් නොදැනකත්කම නොදැනුවත්කම නිසා මේ කෙලෙස් ඇති කරන ප්‍රධානම හේතුව තමන්ම බවත් නැත්නම් තමන්ගේම නොදැනීම බවත් තමන්ගේම අවිද්‍ය බවත් නොදැනීම අපපටිපත්‍ය අවිද්‍යාව වශයෙන් තියෙනවා. ඒක ඉතින් අපි බුද්ධ ධර්මයට අහුම්කම් දීමෙන්, කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් නැති කර ගන්න ඕන. ඊට අමතරව Taman දැනට දන්නවයි කියලා වැරදි රාශියක් ඔළුවේ තියාගෙන ඉන්නවා. ඒකට කියනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා. ඒක මුකක් වෙලාවට Tamanට අහේනිය පිණිස පිටනවා විතරක් නෙවෙයි ඒක මිත්‍රා ස්වරූපයෙන් පෙනී හිටිනවා. මිත්‍ර ප්‍රති ඇත්ත වශයෙන්ම මිත්‍ර ප්‍රතිරූපකේ මිත්‍රික් වශයෙන් පෙනී සිටමින් Tamanට හානි කරන දෙයක් නමුත් ඒ සංස්කාරවල එක ස්වභාවය ඒක තමයි ඒක වංචනික වශයෙන් ෂට වශයෙන් මායාවී වශයෙන් ක්‍රියාත්මක කරලා නිතරම හිතසුව එළවන කල්යාණ මිත්‍රෙක් වශයෙන් ඉඳමින් අර Tamanගේ ගති පුරුදු ඒ ස්වභාවික ලක්ෂණ පෞරුෂත්ව ලක්ෂණ දිගට ගෙනියනවා. ඒක කවුරු හරි පෙන්ලා දුන්න හැදුවත් එතකොට පේන්නේ නැහැ නේ. මම ගොඩක් ආශ්‍රය කරලා මම දන්න නිසායි මේ කතා කරන්නේ. කියලා ඒ වගේ තියෙන නරක පැත්ත, පැංගිරි පැත්ත, ඇඹුල් පැත්ත දැක ගන්න බැරි වෙනවා. ඒකට කියනවා මිච්ඡාපටිපත්‍ය විඥාව කියලා. ඉතින් මේ දෙක අපටිපත්‍ය විඥා, මිච්ඡාපටිපත්‍ය විඥා කියන මේ දෙකම සංස්කාර කියන පදේ හරහා නැත්නම් සංස්කරණය සකස් කිරීම කියන ක්‍රියාවලිය හරහා තේරුම් ගැනීම සඳහා සරුවච්චන් වහන්සේ අරගෙන තියෙන උපක්‍රමය තමයි මේ සංස්කාර පුළුවන් තරම් සංසිඳවලා සංස්කාර ක්‍රියාවලියන් පුළුවන් තරම් අඩු කරලා එහෙම වෙනකොට එහෙම කරන කෙනාගේ එහෙම භාවනා කරන කෙනාගේ අවිද්‍යාව වැඩ කරන හැටි අවිද්‍යාව කෙට්ටු වෙන හැටි කෙන්චි වෙන හැටි දුර්වල වෙන හැටි ඒ කෙනාටම විශේෂ කියලා ඒ කෙනාගේ සතියේම පේන්න ආරිනවා. ඉතින් එimhe පේන්න ආරිනකොට ඒ දේ ඒ වෙන භාවනාව තමන්ගේ අභිවෘද්ධිය පිණිස දියුණුව පිණිස නිවන පිණිස මාර්ගඵල ඥාන පිණිස විපස්සනා පිණිස යනවද නැත්නම් තමන්ට වැරදිලා පැටලිලා අවුලක යනවද කියන එක විනිශ්චය කිරීමේ වටිනාකමත් භාවනා කරන කෙනාටම ආයිතිපත් ක්‍රියාවලියට අයිති වෙනවා. මෙන්න මෙතනදී ඒ පුද්ගලයාගේ විඥාණය එවන්සගේ හිත හරිය පාර හරි විදිහට තේරුම් ගැනීම සඳහා කටයුතු කරයිද නැත්නම් වැරදි පාර වැරදි වශයෙන් පෙන්වීමට කටයුතු කරයිද නැත්නම් හරි පාර වැරදි වශයෙන් වැරදි පාර හරි වශයෙන් ගෙන හැරිපිනිස කටයුතු කරයිද කියන එක බැලුවොත් පුදුමාකාර නොමග යවන සුළු ගතියක් තියෙනවා වෙන විදිහකට කියනවා නම් මේ සංස්කාර සමතය පිළිබඳව පිළිත කටයුතු කරගෙන කරගෙන යනකොට නිසි මාවතේ ගමන් කළත් විඥාණය මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගැනීම සඳහා නැත්නම් තේරුම් ගැනීමේ ක්‍රියාවලියට හරස් කපන හැටි දිහා බලනකොට සරුවචනාංශي වගේ විශේෂම මහා ප්‍රඥාවකින් මහා කරුණාවකින් මිස කෙනෙකුට ස්වාධීන වශයෙන් නම් කවදාකවත් පෞද්ගලිකව කරන්න බෑ. ඒක නිසා කාය සංස්කාර වශයෙන් කායanusasanaවේදී කායගත සතියෙන් හොඳට ඒ ඉන්ද්‍රිය බද්ධව තියෙන අපේ විඥානේ රූප බලමින් සද්ධාහමින් ගන්ධ රස පහස විඳිමින් කල්පනා කරමින් තියෙන ඒ විඥානේ නැත්තම් මේ කාම ලෝකය එහෙම නැත්තම් ගෘහාශ්‍රිත සැප දුක් විඳින මේ ජීවිතය අපි භාවනා කරන්න ඕනෑ කියලා සතිපට්ඨානෙ පිටවන්න ඕනෑ කියලා සතිය තේරුම් ගන්න ඕනෑ කියලා අදිෂ්ඨාන පූර්වකව කටයුතු කරනකොට ඒ විඥානයාගේ ස්වභාවය කියන්නේ හොඳටම රූ මේ බාහිර රූප රාග බන්ධනේ වෙලා තියෙන විඥානයේ ස්වરૂපය දැක ගන්නට ඔක්කොම දොරවල් ඇරලා තියෙන ජමාතුරු නිසායි අපි මේ කායානුපස්සනාවට අඩු කරලා කයෙහි සිදුවෙන ඒ ක්‍රියාවලියට පූර්ණ අවධානය යොමු කරලා සත්‍ය සමාධිය වඩවලා ඒකත් අවුස්සන් නැතුව සංසිඳෝමින් සංසුද්ධමින් යනකොට ඒ කාය වශයෙන් තියෙන සංස්කාර සංසිඳෙන්න පටන් ගන්න. ඒකට කියන්නේ කාය සංස්කාර පස්සම්බනේ කියලා. නැත්නම් පස්සම්බයං කාය සංස්කාරං කියලා. ආනෙම කරගෙන කරගෙන යනකොට ඒ අවිද්‍යාවේ සෑහෙන කපහැලීමක් සිද්ධ වෙනවා. අවිද්‍යාවට මෝහය එහෙම නැත්නම් නොමග යැවීම මිත්‍යා ප්‍රතිපත්තියටපත් කරන තියෙන අඩු කරන අඩු කරගෙන යනවා. නමුත් එහෙම කරගෙන යනකොට ඒ බව නිරීක්ෂණය කරන ඒ බව විනිශ්චය කරන නිගමනය කරන විඥාණය ලොකු අවුලකටපත් වෙනවා. ලොකු කලබලයකටපත් වෙනවා. ලොකු කලකොල වීමකටපත් වෙනවා. මොකද විඥාණයට තේරෙන පටන් අර ගන්නවා මනෝ සංචේතන ආහාරත් නැති වෙනවා. පස්ස ආහාරත් නැති වෙනවා. ස්පර්ශෙන් හම්බෙන ආහාරත් නැති වෙනවා. කබලින්කාර ආහාර වලට සරුවචන් වහන්සේ යම් යම් නීති දාලයි මේ කායනපසනාව කරන්නේ. විකාල භෝජන ආදී දේවල් නතර කරලා එතකොට විඥාණය කොන් වෙනවා කොටු වෙනවා අවු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ විඥානේ කරන විකාර වැඩවලට තමයි මේ විපස්සනා උපක්ලේශ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒක নানা ආකාර විදියට මේ පාර අවුල් කරන්න පටන් අර ගන්නවා. ඒ නිසා යෝග ජීවිතය ඊට වැඩගත් සම්දිස්ථානයක් වෙනවා මේ කාය සංස්කාර සංසිතෝන එක මෙහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසවාස දෙක සංසිතවලා කයෙහි හිත තැම්පත් කරගෙන බොහෝ වෙලා ඉන්න පුළුවන් తত্ত্বය ඊටාත්ම වැදගත් දෙයක් යෝග ජීවිතයේ ඉදිරි මේ පෙළ ගැස්ම සඳහා. ඒ ඒ විදියට කයත් ආස්වාස් ප්‍රස්වාසයත් ඒ වෙනකොට අවිශ්ෙන්ද ඉඳ තියෙන හිතත් අවිශ්ෙන්ද දෙන්නේ නැතුව දිගට පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒකේ යෝග ජීවිතයේ යෝගාචර ජීවිතයේ වැදගත් සම්දිස්ථානයක් වෙනවා ඒ දන්නා දැන සිට නොදන්න පැත්තට යන්න හොඳ සමාජිකත්වයක් ලැබෙනවා. ඒගෙන විදර්ශනා පිළිබඳ හොඳ ප්‍රවිෂ්ඨයක් ලැබෙනවා. සම්මුති සත්‍යයේ ඉඳලා පරමාර්ථ සත්‍ය වලට යන්න හොඳ මංගලාවතරණයක් පටන් ගමක් සිද්ධ වෙනවා. ඒ වගේම කෙනෙකුට විස්තර කර දිය හැකි භාෂාවට නැගිය හැකි අධ්‍යයනයක ඉඳලා කාටවත් කියා ගන්න බැරි තමාට පමණක් අත්දකින්න පුළුවන් අත්දැකීමක් නැහැ කියන්න බැරි තරමට අත්දකින්න පුළුවන් ඒ ගම්භීරත්වයකට මේක සමහරු ගූඪ තත්ත්ව කියලා කියනවා. එහෙම නැත්නම් මේ අද්භූත තත්ත්ව කියලා කියනවා. ඒකට ය아가න්න පුළුවන් මේ කාය සංස්කාර සංසිද වීමේ தত্ত্বය. ඉතින් ඒක ඇත්තටම ਸਰුවචනාංශේ 15 වෙනි ඉස්සල්ලත් ලෝකේ යම් යම් උපක්‍රම මතින් ආගමික ධාර්මික ක්‍රම මතින් කියලා තියෙනවා. ඉතින් මේක වුණාට පස්සේ මේ પરමාර්ථ පැත්තට හිත යොදුනට පස්සේ විපස්සනා පැත්තට හිත ආරාධනාව ආවට පස්සේ කියා ගන්න බැරි තත්ත්වයටපත් වුණාට පස්සේ ඒ යෝගාවචරය බොහෝ විට අජටාවකාශයට යන ගංගනගාමියේ පාලක මැදිරියෙන් වෙන් වෙලා ඒ යානය Taman අතර ගත්තා වගේ. එතකොට දන්නේ කිලෝරක් නැති අවකාශයේ පොළව කියන එක නිමිත්තක් කරගෙන එහෙම නැත්නම් පොලෝ කියන එක අනිද්දේවල් මැන ගැනීම සඳහා කරන සලකුණක් කරගෙන යහනේ පදවන්න හදනවා. ඉතින් එතින් පස්සේ තමයි ඔය කියන අපි උත්සාහ කරන්න බැලුව මනෝ සංකාර නැත්නම් චිත්ත සංස්කාර පිළිබඳව හැසිරීම කරන්න පටන් අරගන්නේ එතනදී මේ විඥානයේ ක්‍රියාවලිය නැත්නම් විඥානයේ මේකට දක්වන ප්‍රතික්‍රියාව කියලා බැලුවොත් ප්‍රතික්‍රියාව බැලුවොත් මහ පුදුමාකාර මේ මායාකාරී වැඩපගයක් යනවා. ඒ නිසා අවිද්‍යාව නිසයි සංස්කාර ඇති වෙන්නේ. මේ සංස්කාර වලින් කරන්නේ අපකරා පැමිණෙන ඉතා වැදගත් සමබර වූ තොරතුරු රාශියෙන් කොටසක් පමණක් අරගෙන විශාල කොටසක් කපහැරලා ඒ ඉතුරු කොටසෙන් පූර්ණ ලෝකයක් මවලා දෙනවා. මවලා දීලා විඥාණයට කියනවා මේකයි ලෝකය කියලා. ඉතින් විඥාණය මෙතෙක්කල් හැදිලා තියෙන්නේ ඒ වරණාවශෝෂණයෙන් ලැබිච්ච පුංචි තොරතුරු ටිකක් තමන්ගේ රුචියට තමන්ගේ මනාවට අරගත්ත තොරතුරු ටිකෙන් තමයි මේ විඥානේ සම්පූර්ණ ගොඩනැගිලා තියෙන්නේ. දැන් මේ කාය විනිබද්ද රූප රාග විනිබද්දව තිබුණු මේ හිත પરමාර්ථ පැත්තට යනකොට එහෙම නැත්නම් විපස්සනා පැත්තට යනකොට ඒක ඊට වැඩිය පුළුල් තිරයකට විවෘත වෙනවා. විශාල ප්‍රදේශයකට විවෘත වෙනවා. ඒ විවෘත වෙනකොට හැකි වෙයිද මේ සීමිත සංස්කාර තොගයකින් පෝෂණය ලැබු විඥාණයට මේ යානය හසුරුව ගන්න. මේ මේ ඉතරහට තියෙන වගකීම දරා ගන්න කියන එක බුදුහන් 15 වෙනි ඉස්සලා සරුවචන්සේ 15 වෙනි ඉස්සලා මානවය හිතුවා බෑමයි කියලා. මේක හිතුවා මේ මේ ලෝකේ කරන්න බෑ මේ මිනිසුකර කරන්න බෑ ඒක ਸਰබලධාරී දෙවියන් වහන්සේච්ච වැඩක් වෙනම නම් වෙන්නේ මරණයෙන් පස්සේ ඒක නිසා මේක උත්සාහ කරන්න එපා මේක දැක දැන දැන දැන අමාරු වෙටිල්ලක් කියලා. කොටිම කියනවනම් මේ විඥානය කියන මාතෘකාවට අත තියන්න මානවය බය වෙලා හිටියා. නමුත් සර්වඥාන් වහන්සේ මේ කිං කුසල ගවේෂීව කිං සච්ච ගවේෂීව වෙන දෙයක් වෙච්චාවයි කියලා අර කය සංසිඳවලා දෙවියන් කෙනෙක් ගැන හෝ ආත්මයක් ගැන විශ්වාසය නැතුව ඒ සීමිත සංස්කාර ප්‍රමේය ප්‍රදේශයකින් තනා වැඩිච්ච මේ විඥාණය ඒකෙම පිහිට ආධාරය අරගෙන ඉදිරියට යන පාරක් තමයි මේ විපස්සනාදි තියෙන්නේ. එනිසා විඥානය පිළිබඳව සුතමේ වශයෙන් අපි සාමාන්‍ය දැනුමක් ලබන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ඔය බුදුහාමුදුරු කියන කතාව වෙන්න පුළුවන් දෙයක්ද කියලා චින්තාවෙන් ලැබුවක් ලබන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට භාවනාවේදී මේ தත්වයන් එනකොට අපි ටිකක් ස්වාධීන එහෙම නැත්නම් ස්වෛරීව එහෙම නැත්නම් පරිේශන තෘෂ්ණාවකින් යුක්තව වෙන දෙයක් වෙච්ච අවයි කියලා එළියට යන්න පුළුවන් වෙන්නේ. ඉස්සරහට යන්න පුළුවන්. එතනදී ශ්‍රද්ධාවේ පුදුමාකාර කැපිපේන වෙනසක් ඇති වෙන්න වෙනවා. ඔය කියන ප්‍රසාද ශ්‍රද්ධාව නෙවෙයි බැස ගන්නාලද ශ්‍රද්ධාවක් මිත්‍ය කරලා කරලා වරද්ද වරද්දලා Tamanටම ආවේනික වූ ක්‍රමසහ විදි රාශියක් පිළිබඳ ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා. ඒකම වීරියෙත් පග්ගහිත වීරිය කියලා මේ මෙතෙක් ගෙනාවු බර පොඩි පොඩි දේවල් වලට අත නෑර බය වෙන්නේ නැතුව දිගටම ඉදිරියට යන්න වීරියේ වරණගීමක් වැඩිවියපත් වීමක් බලවත් වීමක් අවශ්‍ය වෙනවා. සතියෙත් වේපුල සතියක් වේපුල සතිය කියන්නේ ඇත්තම රහතන් වහන්සේගේ සතියේට අඛණ්ඩ සතියක අවශ්‍යතාවයක් සිදු වෙනවා. එතකොට එන සමාධිය ඔය සරුවචන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සලා තිබුණ සමාධිය නෙවෙයි සතියෙන් සහ උපේක්ෂාවෙන් ආඩ්‍ය වෙච්ච සතියෙන් සහ උපේක්ෂාවෙන් පන්නරේ ලබන ලද සමාධියක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ ප්‍රඥාවට තේරුම් ගන්න වෙනවා ප්‍රඥාව කියන්නේ දැනුමට තේරුම් ගන්න වෙනවා මේ ලෝකේ දැනුමක් කියලා යමක් තියෙනවා නම් ඒ දැනුම කියන්නේ Tamange මෝඩකම පිළිබඳව අවබෝධය පමණයි. මම මෙන්න මෙච්චර තකතිරුයි. මම මෙච්චර මෝඩයි. මම මේ චෙක් කල්ට අරගෙන තියෙන තීන්දුව මෙන්න මේ වගේ පටු මානසිකත්වයකින් අරගෙන තියෙන්නේ. ඒ නිසා ඒක දැනගත්තොත් අපි පූර්ණ මනසට විවෘත වෙන්න පුළුවන්. අපි පූර්ණ මානස මානසිකත්වයට විවෘත වෙන්න පුළුවන්. හැබැයි අපි අර පරණ කෝදුව පරණ මීම පාවිච්චි කළොත් ඒ කාන්තෙම අපිට රුචි තීන්දුවකට අපි එනවා. අපිට රුචි විනිශ්චයකට අපිපත් වෙලා අපි යමක් ලබා ගත්තයි කියලා කියනවා. එනිසා එතන විඥාණය පූර්ණ පරාසයටම අවදිභාවයක් ලබන්න තමන්ගේ මානසිකත්වයේ පටුත්වය එහෙම නැත්නම් තමන්ගේ දැනුමේ තියෙන හැඳිමිටේ දිග හොඳට තේරුම් ගන්න. ඒක නිසා විඥානයේදී එනතම මේ විඥානත් එක්ක කටයුතු කරන වෙලාවේදී යෝගාවචරය සෑහෙන මට කියන්න අවතර දෙනවා නම් ජීවිතත් එක්ක සූදු කෙලින්ද ලෑස්ති වෙන්න වෙනවා. එඤ්ඤං කියලා නම් යන්න හම්බ වෙන්නේ නැහැ. යඤ්ඤං කියලා තමයි යන්න වෙන්නේ. ඒ තරමටම මෙතෙක් කරගෙන ගිය වැඩවල කැපකිරීමක්. ඒ නිසා සරුවචනංශයකට සාක්ෂි වෙනවා. සරුවචන් වහන්සේගේ ජීවිතේ පුදලා සරුවචන් වහන්සේට කය පුදලා මෙතනදී වැඩ කරනව ඇර වෙන මොකම දෙයකටද හේතු කරන්න පටන් අරගත්තොත් ඒකේ තියෙන චපලකම විඥානයේ වාසියට ගන්නවා. විඥාන කිසියෙව චපලකමට වාසියට ගන්න නැතුව සරුවචනසේ සඳහන් කළා තියෙනවා කාය ජීවිත নিরপেক্ষව යන්න ඒ নিরপেক্ষ භාවයට බුදුන් සරණ යන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තව එකක් තියෙනවා තමන්ගෙම සීලේ සරණ යන්න ඕන මේ හතර තමයි අපි මෙතෙන්දී ඉදිරියට යනකොට අවශ්‍ය වෙන්නේ ඉතින් අපි මේ වගේ විඥානය පිළිබඳ පොඩි විග්‍රහයක් ඇතුව අපි හිතමු අපි භාවනා කළ යම් වෙලාවක හොඳට කාය ප්‍රසාදේ කාය ප්‍රසාදේම නෙවෙයි කාය සංස්කාරවල නැත්නම් ආස්වාස ප්‍රසවාසේම නැත්නම් Taman ගත්ත මූල කර්මස්ථානේ හොඳටම සියුම් කරගෙන සියුම් කරන ගිහිල්ලා ඒ සියුම් කරගෙන එනකොට තනි වෙනවා පාළු වෙනවා බය වෙනවා ආදි වශයෙන් තියෙන මේ নানা ප්‍රකාර කෙලස් බලමුළු මාරසේනාවල් දැකගෙන දැනගෙන ඒවට හැප්පෙන්නෙත් නැතුව ඒවට ඉඩ දෙන්නෙත් නැතුව අපි ඉදිරියට ගියොත් හොඳටම සංසිඳුණට මොකද මැරෙන්නේ නැති බවත් එතකොට ඉන්ද්‍රිය හා බැඳිලා තිබුණු විඥානයේ තිබුණු සමතුලිතතාවයේ වෙනුවට ඉඳුරන් හා නොබැඳිච්ච අරමුණක් සහ ద్వාරයක සම්බන්ධයක් නැති එහෙම නැත්නම් රූපාරම්මණයක් හෝ චක්කුද්්වාරේ සද්දාරම්මණයක් හෝ සෝතද්්වාරේ කියන ආකාරයට ආරම්මන සහ ద్వාර වලින් විනිර්මුත් වෙච්ච හොඳ සමතුලිතතාවයක් එහෙම නැත්නම් වෙනත් සමතුලිතතාවයක් විඥානයේ තියෙන බවත් මේකට බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා විසින් නිරාමිෂ සුඛය කියලා නම් කරලා තියෙන බවත් අපේ ත්‍රිපිටකයේ සමහර වෙලාවට නික්කම්මසිත කියන වචනය සම්බන්ධ කරලා තියෙනවා. ගේහසිත කියලා කියන්නේ ගෘහාශ්‍රිත අරමුණු හා බැඳිච්ච ඉඳුරන් හා බැඳිච්ච විඥානය. ඇහකන දිවනාසයේ කය මනත් එක්ක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මත් එක්ක බැඳිච්ච විඤ්ඤාසය කරනවා ගෘහාශ්‍රිත විඤ්ඤාණය කියලා. ගේහසිත කියන නම. නමුත් යම් වෙලාවක නෙක්ඛම්සිත ඒ නික්මිලා මේ කියන කායනපසනාවේ ගැඹුරට ගිහිල්ලා ලබන මේ විඥානයේ තහවුරුව සමතුලිතතාවය තන්නි කරම රැඳිලා තියෙන්නේ සම්මාදිට්ඨිය මත. තන්නි කරම රැඳිලා තියෙන්නේ පෙර දැක්ම මතයි. නිවන කියන්නේ මේකයි කියන හැඟීම මතයි. උපේක්ෂාව කියන්නේ මේකයි කියන හැඟීම මතයි. සතිය කියන්නේ මේකයි කියන හැඟීම මතයි. වැරදි අදහසකින් ගියොත් නිවන කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා ඒ හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදී එවැනි නිවනකට ඇදගෙන යයි. හැබැයි ඒක නෙවෙයි බුදුහාමුදුරු කියන එක. ඒ මෙතන දෘෂ්ටියේ පැහැදිලි වෙනක් අවශ්‍යයි. එහෙම වුණාට පස්සේ අපි හිතමු අහලා අහලා කරලා කරලා වරද්දලා වරද්දලා දවසක ඒ ඊටාම සාන්ත తত্ত্বය අපි තේරුම් ගත්තයි කියලා තේරුම් ගත්තට පස්සේ ඒ ඒ කඩයිම පහු කරාට පස්සේ ඒ බාධකේ බිඳගෙන ගියාට පස්සේ ඒ යෝගාවචරයට මායාවෙන් හම්බ වෙනවා වෙනස් විදිහේ අභියෝගයක් වෙනස් විදිහේ මායාවක් හිතුවටත් වඩා විශාල ආධ්‍යාත්මික ලාභ ප්‍රතිකා මේ සත්කාර සම්මාන සීලෝක රාශියක් දෙනවා. දුන්නා වගේ පෙන්නනවා. උදාහරණයක් වශයෙන් කියනවා හොඳ ප්‍රමෝද පහළ වෙන්න පටන් ගන්නවා. හොඳ ප්‍රීති පහළ වෙන්න පටන් අර ගන්නවා. හොඳ ආලෝක පහළ වෙන්න පටන් අර ගන්නවා. සතිය පොළවේ හවත් කැඩෙන සතියක් එන්න පටන් ගන්නවා. ඒ වගේම උපේක්ෂාවක් එන්න පටන් අර ගන්නවා මේ පරියන්කේ මට නිවන් දකින්නකන් ඉන්න පුළුවන් කියලා. ඒ වගේම වීර්යයක් එනවා ඇතෙක්ුණත් එක්ක ඉදිරියට යන්න පුළුවන් මොකක්ද මේ මාර බැලෝයි ගතව කරන්න බැරි කියලා පුදුමාකාර එකක් වෙනවා අන්න එතනදිත් එව්වා සමහරලාට මේක ධ්‍යාන කියලා වටලවා ගත්තොත් එව්වා මාර්ගඵල කියලා පටලවා ගත්තොත් එව්වා රහත් ඵලය කියලා පටලවා ගත්තොත් එව්වා අභිඥා කියලා පටලවා ගත්තොත් එහෙන් පුදුමාකාර ආය කෙලස් වටයක් ඇවිල්ලා ආය කර්ම වටයක් වෙලා ආය සංසාරයක් වැඩෙනවා ඒකටත් අහුවෙන්නේ නැති වෙන්න නම් එක්ක දුක් දීලා එහෙම නැත්නම් මේ සැප දීලා දෙකෙන්ම කෙලස් කෙලේශ මායя අපි වටන්න හදනවා මේ එකකටවත් බැඳුනොත් අපිට ඉදිරිය බලා ගන්න බැරි වෙනවා බැඳෙන ගමන්ම විඥානය එකෙන් වාසිය ලබනවා උදාහරණයක් වශයෙන් කියනනම් අපි සරල රේඛාවක් අරගත්තොත් ඒ සරල රේඛාව දිශාගත වෙලා තියෙන අනන්තෙට නමුත් මේ සරල රේඛාව කොයි පැත්තකට හරි නැමිලා ඡාපයක් බවට පත් වුනොත් ඒක කවදා හෝ කරකිලා හිටපතන්ට එනවා. ඒ කරකින ගමනම ඡාපේට හැම වෙලාවෙම ලක්ෂයක් ප්‍රක්ෂේපණය වෙනවා. ඊට පස්සේ ලක්ෂයේ අනුව ලක්ෂයට සාපේක්ෂව ඒ ඡාපේ කරකිලා කවදා හරි හිටපතන්ට එනවා. ඒ ඒ ලක්ෂය සරල රේඛාවේ වම් අත පැත්තේ තියෙන්න පුළුවන් දකුණු අත පැත්තේ තියෙන්න පුළුවන්. මේකදී සරුවචනාංශගේ නිරීක්ෂණය අනුව ඉස්සල්ලා භාවනාදී දෙන්නේ දුක දෙයිලා. වෙහෙස දීලා, කම්මැලිකම දීලා, නීරසකම දීලා, බය කරවලා, නිදිමත කරවලා, නානා ප්‍රක්‍රමයට යෝගාවචරය වටන්න හදනවා. ඉතින් යෝගාචරය බුද්ධ මන්ත්‍රය දැනගෙන අරසා වෙලා සීලයක පිළිලා සද්ධාවෙන් ඉඳගෙන කමන්නේ මම නැවත නැවත උත්සාහ කරනවා මේ අද ප්‍රයත්න අතනෑර කරනවා කියලා ගියොත් ওই දුෂ්කරතා ටික කපාන යන්න පුළුවන් මේ ලේසියට කිව්වට ওই තරම් ලේසි වැඩක් නෙවෙයි ඕක. නමුත් මේ කතාව ධර්මදේශනා පාත්තණ්ඩ ඒක කරගත්තා කියන උපකල්පනේ මත ඉදිරියට ගියොත් ඊට පස්සේ අනිත් පැත්ත ගන්න. අනිත් පැත්ත ගහපු ගමන් තමයි බලාපොරොත්තු වෙච්ච නැති සෑම සම්පත්තියක්ම විශේෂයෙන්ම චෛතසික ධර්ම එන්න පටන් අරගනවා. ඒකට අහුනොත් ආයසරයක් ඡාපයකට වැටෙනවා. ඒ ඡාපය ආය ලක්ෂයක් ප්‍රක්ෂේපණ කරන ඒ ලක්ෂේ වටේ කරකිලා ඒ සංසාරේ කටේ වටේ යනවා. ඉතින් ඒ සැපනම් ඇත්තටම බලනකොට ගිහි සැපට වැඩිය උතුම් තමයි. ආධ්‍යාත්මික තමයි. ඊටාත්ම බලාපොරොත්තු වෙච්ච නැත්තන එකක් තමයි. නමුත් මෙතන තියෙන ප්‍රයෝගය මොකද්ද? ඒ සැපට බැඳුනොත් ඒ තරම් පිං ඇති. ඒ තරම් සාසනට අත්‍යවශ්‍ය වූ පුද්ගලයෙක් තවත් ලාභ සත්කාරයකට බැඳ ගැනීම විඥානයේ මතින් කරනවා. ඒක නිසා ඒ පුද්ගලයා මේ Tamanට හම්බුණා කියලා හිතාගෙන මේ අභිඥාව එහෙම නැත්නම් මේ Tamanට හම්බුනායි කියලා හිතාගෙන මේ ධ්‍යානය. එහෙම නැත්නම් මේ හම්බුනායි කියලා හිතාගෙන මේ සෝවාන් මාර්ගඵල ඥාන ආදී වගේ දේවල් මේවා විඥානයේ විශ්ින් කරන ලද මායාවක් විය හැකි බවට අභියෝග කරන තරම් කොන්දපණ නැත්තම් අභියෝග කරන තරම් තරම් විඥානයේ තියෙන ෂටගති මායාව ගති වංචනික ගති තේරුම් ගත්තේ නැත්තම් ඒ පුද්ගලයා ඉතින් විඥානයත් එක්ක කරටත දාගෙන මේ ලැබපු දේවල් පිළිබඳව උදං අනන්න පටන් ගන්නවා. උදම් අනන්න අනන්න අනන්න සතියෙන් ගිලිහෙනවා. උදම් අනන්න අනන්න අනන්න තමන්ගේ මූල කර්මස්ථානේ බොහොම පුංචි දෙයක් වටපත් වෙලා අර අත්‍යේකේ ලැබිච්ච ඒ මට මේක හම්බුණා අරක හම්බුණා කියන එක උඩ තියාගෙන නටන්න පටන් ගත්තාම කරකෝලා ආය සංසාරයට බරියෝ. එනිසා මේ දෙක මේ ලාභ සත්කාර හෝ ඒ පෙන්නන දුක් කරදර එච්චරත් දුක් කරදරනේ පස්සේ ලාභ සත්කාර ලැබෙන්නේ නැත්නම් ලාභ සත්කාර කියන්නේ මේ උපක්ලේශ මේ දෙකම විඥානයාගේ මායාවක් බව නැත්නම් හුදු විඥාණයම බව මොනම යකෙක්වත් හිතන්නේ මොකද ඒ තරම්ම ඇඟේ හැප්පෙන තාලට මේව හම්බ වෙනවා ඒ නිසා මේ විඥාණය කියලා කියන්නේ මමවත් මගේවත් මගේ ආත්මේවත් නෙවෙයි විඥානයේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් මේ විඥානය හටගන්න ආසන්නයම තියෙන සංස්කාර බවත් සංස්කාර කියලා කියන්නේ ගෙත්තමක් බවත් සංස්කාරය කියලා කියන්නේ සකස් කරන ලද්දක් බවත් සංස්කාරය කියලා කියන්නේ අරැඳීමකින් ගන්නා ලද දෙයක් බවත් සමතුලිත දෙයක් නොවන බවත් ආංශික සත්‍යයක් බවත් එයින් ලැබෙන විඥානේ කවදාකවත් අංග සම්පූර්ණ වෙන්න බැරි බවත් හැම වෙලාවෙදීම තමන්ගේ නවතක් සිරුරටපත් කිරීමෙන් තමයි කොට ගන්න පුළුවන් වෙන්නේ. අන්න එම කොට ගත්තොත් ඒ යෝගාවචරයට උපේක්ෂාව පිළිබඳව නිවන පිළිබඳව පිහිටි සතිය පිළිබඳව පෙර නොදැක්ක විදිහේ තලතුණකමක් එන්න පටන් ගන්නවා. කොච්චර ලාභ සත්කාර ලැබුණත් කොච්චර පාඩු හිංසා දුක් කරදර සිද්ධ වුණත් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳ පළවෙනිම පාඩම ඒ කායනුපස්සනා කෙලවරේදී ලැබෙනවා. ඒක මේ නුඹුරුමින් දැදී ඒක දේශනාවක් දේශනා කරන පරිශ්‍රණයක් මම කියෙව්වා මම දැනගත්ත මේක ඇත්ත වැදගත් වෙනවා කියලා කොහොම හරි මම අතින් ඒක ගිලිහිලා තියෙනවා ඒකේ පෙන්ලා තියෙනවා ඕනම ආගමක කෙනෙකුට බුද්ධ ආගමේ වෙන්න ඕනේ හොඳ ඥානයක් තියෙනවා හොඳට කියන දේ අහනවනම් හොඳ කැප වෙලා කරනවනම් එයාට මේ කාය සංස්කාර සංසිද්ධ වෙනවා කියන එක එච්චර අමාරු නෑ කියලා එතනදා කතෝලික අය අරගෙන තිනවා මුස්ලිම් අය අරගෙන තිනවා ශීක් අරගෙන තිනවා මුස්ලිම් හින්දු අය අරගෙන තිනවා බෞද්ධ අරගෙන තිනවා අරගත්තට පස්සේ ඒ දුෂ්කරතාහරා ගියාට පස්සේ ඒ කෙනාට පුදුමාකාර ඕබාස ඥාන පීති පස්සද්ධි උප ဋ ාණාදී ඒ තමන් බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික ගුණ රාශි රාශි වශයෙන් වැඩෙන්න පටන් ගන්නවා. ඒ වැඩෙන වෙලාවේදී ඒ එක එක්කනාගෙන් ඇහුවොත් දැන් ඔබ කොතනද ඉන්නේ මොනවද මේ ලැබිලා තියෙන්නේ කියලා ඒ පරිශනේ කරපු ඩැනියල් බ්‍රවුන් කියන මහත්තයෙක් තමයි ඒක ගැන කතා කරේ. ඒ දවස්වල තිබුණේ කැසට්ස්. කැසට් එකේ ආ කියනවා Hindu කෙනෙක් එතෙන්ද ගියොත් ඒ ලැබෙන දේ කොච්චර උදම්මනලා සතුට වෙනවද කියනවනම් මේක තමයි බ්‍රහ්ම පදාර්ථය කියලා එයා උත්තර දෙනවා කියලා. බ්‍රහ්ම පදාර්ථෙත් ඔච්චරමයි කියලා තියෙන එක එකයි. ඒක හොඳ නරක දෙකක් නෑ. සර්ව ව්‍යාපී. ඒ වගේම හැම තැනම දැක ගන්න පුළුවන්. හැම ජීවියෙක් තුළම තියෙනවා. හරියටම බ්‍රහ්මයා ආදාන කටයුතු කර තෝන කෙනෙකුට යන්න පුළුවන්. ඒක පුදුමාකාර ආලෝකයක්, පුදුමාකාර ශක්තියක් කියලා ඒ අර ඒ පොතේ ඉගෙනගත්ත සෑම කාරණාවක්ම සමන් ලබාගත්ත ඒ මානසික තත්ත්වත් එක්ක සම්බන්ධ කරලා පරිේශයෙන්ට මාව තෝරාගත් එක ලොකු දෙයක් කියන මට්ටමට ස්තුති කරනවා. ඒ මනුස්සයා බැරි වෙලා හරි මුස්ලිම් මිනිසෙක් වුණොත් ආ මේ තමයි අල්ලාහතුමා. එතුමා ওই ගල්ලෙනේ ඉන්නකොට දැක්කේ ওই ආලෝකේ තමයි. ඕකේ තමයි දෙයයන්ාසික පණිවිඩයේ තිබුණේ අනේ මං හිතුවේ මරුණට පස්සේ හම්බ වෙන්නේ කියලා දැන් ගන්න පුළුවන් නේ කියලා අර ලැබිච්ච එකට අල්ලාහ පටලවලා ඉතින් අදහන්න පටන් ගන්නවා. කතෝලික කෙනෙකුට දුන්නොත් එහම මේ මනුස්සයා කියනලු මේක තමයි අපේ පොතේ සඳහන් කරලා තියෙන මේ ත්‍රිත්වයේ මූලික පිතාමහා සියලු තැනම පැතිරලා තියෙන සියලු දෙයම මුල් ශක්තිය වෙන මේක තමයි කියලා උත්තර දෙනවා. Taman යම් අදහසකින් යම් මතයකින් යම් පචයකින් යම් පටලවිල්ලක යම් ආංශික දැනුමකින් ගියා නම් ඔතෙන්ද යනකොට ඒ ආංශික දැනුම මත ඉඳගෙන নানা ආකාර විනිශ්චයන් වලටපත් වෙනවා. ඔක්කොගෙන් පරි අහලා ඉවරලා බෞද්ධාගම් කාර්යයෙන් හොට පස්සේ ගොල්ලෝ මෙතන තමයි පරිස්සම් වෙන්න ඕනේ. අපේ බුදුහාමුදුර අපිට විදර්ශනා උපක්ලේශ ගැන උගන්වලා තියෙනවා. මේ එකක් හරි ඇල්ලුවොත් නිවන නම් හම්බ වෙන්නේ නැහැ කිය. මෙතන ඉඳලා තමයි විපස්සනා පටන් ගන්න කියන්නේ. ඉතින් ඒ ඒ අර්ථකථන දෙන එක නා කිව්වා මම මේ සම්‍යාන්තර දර්ශන ගැන ගැටුමක් ඇති කරන්නකත් තීරමකට නෙවෙයි මම මේ කතා කරන්නේ. මේ භාවනාව හරියනවයි කියන්නේ වරදිනවයි කියන එක පෙන්වන්න කියලා. ඒක හරියට කියව ගන්න බැරි නම් මේ වෙන්නේ මොකද්ද කියලා විඥානයේ කියන මායාව දන්නේ නැතුව විඥානයේ තියෙන ෂටගතිය දන්නේ නැතුව දෙන ලනුව කණ්ඩ ගත්තොත් විඥානේ කවදාකවත්ම නිවනට යොමු කරවන්නේ නැහැ. විඥානේ ඒකාන්තයෙන් මෙව කරන්නේ චපල බවකට ලක්ෂයක් ඇති කරන්නේ ඊට පස්සේ ලක්ෂ්‍ය වටේ කරකවන එක තමයි විඥානේ කරන්නේ. ඒ ලක්ෂයට අපිට ඕන සක්කාය දිට්ඨිය කියයි. ඒ චපල බව අනුව තමයි අපි මැනීම කරන්නේ ආසාව ඇති කරන්නේ. ඒක නිසා සංස්කාර ලෝකේ කවදාකවත් ඇති වෙන්න බෑ. තණ්හාමාන දිටි නැතුව. තන් සංස්කාර වලින් පෝෂණය ලැබෙන විඥාණය කවදාකවත් බෑ ප්‍රපංච නැතුව ජීවත් වෙන්න. ඒක හැම වෙලාවෙම තමන්ට ලැබෙන තොරතුරු ආධ්‍යාත්මික වේවා සාමාන්‍ය ජීවිතයේ සැප පහසුකම් හෝ දුක් කරදර වේවා හැම එකක්ම සක්කාය දිට්ඨිය වැඩිම පිරිසමයි පාවිච්චි කරන්නේ. මම උසස්. මම අසවලා. එහෙම නැත්නම් මාන්නේ සඳහාමයි පාවිච්චි කරන්නේ. මනින්දමයි. අපි බුද්ධ ආගමේ අපිට තමයි නිවන තියෙන්නේ අර කොල්ලන්ට බෑ. ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි. කොච්චර කෙරුවක්වත් බෑ කියලා අපි හිතනවා. ඒ වගේම මම මේ ලොකු දෙයක් කරගත්තේ මම දැන් තිබුණටදී සීලෙන් සමාධිය ප්‍රඥාව උසස් කියලා මාන්න නැති කරගන්නවා. එහෙම නැත්නම් මේ ලැබපු ඒ ආධ්‍යාත්මික ගුණ ටික මම කියා ගන්නවා මගේ කියා ගන්න. මෙන්න මෙතනදී මේක කඩන්න නම් එහෙම නැත්නම් මේ විඥාණය අපට දෙන මේ අපි උසස් කරලා නම්බු කරලා මමත් අසෝලයි කියන කඩන්න නම් අපිට කියන්න පුළුවන් ඒක සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ ගැන කතා කරලා මේ ඉන්ද්‍රිය ධර්ම මෙතනදී විඥානයේ දෙන ලනුව නොකා විඥාණය විශ්ින් කරන මායාවට අහු නොවි විඥාණය විශ්ින් කරන ෂට වැඩවලට අහු වෙන්නේ නැතිව යන්න නම් මේ ඉන්දිය ධර්ම බල ධර්ම වලටපත් වෙන්න වෙනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම එතකොට ඉන්දිය ධර්මයක් බල ධර්මයක් බවටපත් වෙන තැන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ අර්ථකථනයක් එක බැලුවොත් විශේෂයෙන් පරිසම්පදා මාර්ගයේ උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා අස්සද්දේන කම්පතිටි සද්ධා බලං කියලා. උන්වහන්සේ කියන මේ ආධ්‍යාත්මික ගමනේ යනකොට අර තදේ බල කම්බැලි නිදි මත ගති ඒකාකාරී ගති එනකොට බුදුමාකාර අස්සද්ධාවක් එන්න පටන් ගන්නවා බුදුන්ටත් බනින්න හිතෙනවා. ධර්මෙ බිම දාලා පා ගන්න හිතෙනවා. ඒ වගේම මොකද්ද මම මේ කරන වැඩේ කියලා Tamanටම දෙස්ති ගන්න වෙන මට්ටමට ලැජ්ජිත නින්දිත පහත් අශ්‍රද්ධාත්මක හිතවිලි වගේක් එන්න පටන් ගන්නවා. අපි හිතන්නේ නම් නෙමෙයි භාවනා කරනකොට මේ සද්ධාව එන්නේ එන්නේ වැඩෙන්න ඕනේ කියලා. මොකද මේ පරිශ්‍රණයේ එක තැනක් තමයි අන්තිම අඩු තුච්ච පහත් සාද්ධාව ඇති කරන තත්ත්වකටපත් වෙනවා. එතකොට සැලුනොත් විඥානයේ වාසිය ගන්නවා. ඒ වගේ සද්ධාව වැටුණත් නොසැලී සිටීමෙන් තමයි ශ්‍රද්ධාව සද්ධා බලයක් බවට පත් වෙන්නේ විඥාණයට අමතර පොරක් නොලැබෙන්නේ. ඒ වගේම අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමට පළවෙනි පාඩම ඉගෙන ගන්න. ඒ වගේම ශ්‍රද්ධාව කියන්නේ අනිත්‍ය ධර්මයක් බව තේරුම් ගන්න ඒදාර තමයි. එතකන් අපි හිතන්නේ එහෙම නෙවෙයි ශ්‍රද්ධාව අනිවාර්යයෙන්ම භාවනා කරන්න කරන්න කරන්න වැඩෙන්න ඕනේ. ඒක වැටුනොත් ඒක මහා මාර අපරාධයක්. මට කවදාවත් සහ ගහනවා මට කවදාකවත් හොඳක් වෙන්නේ නැහැ කියලා අපි මේ ශ්‍රද්ධාවත් එක්ක අඳුනගෙන යන්න හදනේ ගමන. නමුත් සද්ධාව සද්ධායේ බලයක් බවටපත් වෙනකොට සද්ධාව වැටෙනවා. අසද්ධා තත්ත්වයටපත් වෙනවා. සැලුනොත් විඥානේ වාසි ලබනවා. අපිට පුළුවන් වෙන්න ඕනේ සද්ධාව කියන එක අනිත්‍ය ධර්මයක්. ඒක සැලීම ඇතිවීමෙන් දුකගෙන දෙනවා. ඒ දුක දෙනකොට මම නැවත සද්ධාව ඇති කරගන්න ඕනේ මේක වැටෙන්න දෙන්න බෑ වැටුනොත් ඒක මගේ දුර්ලකමක් කියලා මම ආයනයේට නිබම්ම පාර කැපෙනවා අපිට පුළුවන් වෙන්න ඕනේ සද්ධාව තියෙනවනම් හොඳයි නැත්නම් හොඳයි. එතකොට විඥාණයට බැරි වෙනවා කොක්ක ගන්න. මොකද අපි දන්නවා අපේ සද්ධාව මේ අපි තනවා වඩාගෙන හදපු දෙයක් සද්ධා කියන්නේ සංස්කත ධර්මයක්. සංකත ධර්ම නේක විනාශ වෙනවා. ඒ නිසා සද්ධාව වැටුණයි කියලා නොසලී ඉඳ අපිට මෙතනදී අවශ්‍ය වෙනවා සද්ධාව සද්ධා බලයක් බවට පත් කරන්න. වීරියේදී මේක හරීම විචිත්‍රයි. හොඳට භාවනා කරගෙන යනකොට සමහරුන්න තමන්ගේ ඉරියව පවත්වා ගන්න බැරි තරම් වැක්කිරෙන පටන් ගන්නවා. මම දන්න හොඳ භාවනා කරන තුන් හතර දෙනෙක් ඉන්නවා සමහර සිවුරුම ඇරියා. මොකද භාවනා කරන්න ගිය ගමන් බෙල්ල කඩා වැටෙනවා වැක්කිරෙනවා ඉරියව පවත්වා ගන්න බැරි. ඉතින් බණ කියනකොට කියනවා පුළුවන් තරම් වීර්යවන්ත වෙන්න ඕනේ කඳ කිලින් තියාගෙන ඉන්න ඕනේ එනේ නරවුන මෙනෙහි කරන්න ඕනේ කියලා. නමුත් මෙතනදී දෙන අභියෝගය හැටියට බලනකොට වැල්ගඩ විල්ලෙක් කෙලින් හිට ගන්න හදනවා වගේ වීර්ය පවත්වා ගන්න බැරි තැනකට එනවා. එතකොට කුසීතකම එන්නේ. මෙන්න කුසීතකම ආවත් නොසලී සිටීමේ හැකියාව. හොඳට වීර්යයෙන් ඉන්නවනම් හොඳයි. ඒක ඇති කවුරක්වත් මේ හිතමනාප කරන්නේ නැහැ. භාවනාව හරියනකොට ඒක තැනකදී ඒක ජවනිකාවකදී තමන්ට මේක පාලනය කරගන්න බැරි බවත් වැක්කිරෙන්න පටන් ගන්නවා, පැද්දෙන්න පටන් ගන්නවා, නැවෙන්න පටන් ගන්නවා, සමහරුංග නහයෙන් ඔටු ගලන්න පටන් ගන්නවා, කඩ දෙපැත්තෙන් කෙල වැක්කිරෙන්න පටන් ගන්නවා, ඇස්රින් කබ කඳුළු ගලන්න පටන් අර ගන්නවා, নানা ප්‍රකාර විකාර වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙන සෑම විකාරයක්ම මේක මගේ, මේක මගම, මේක මගේ ආත්මය කරගත්තොත් විඥානයේ පුදුමාකාර පෝෂණය ලැබලා ආයසරයක් ඝන බහල විඥානයක් පාඩපත් වෙලා ආත්මෙන් ආත්මෙට ගෙනියමින් මරමින් පණ දෙමින් මරමින් පණ දෙමින් සංසාරේ ගෙනියනවා. ඒ නිසා දැනගන්න ඕනේ වීරිය වීරිය බලයක් බාටපත් වෙනකොට අපිට හිතාගන්න බැරි විදිහට මේ කඳ මේ පංචස්කන්ධේ වැල් ගැඩවිල්ලක් වාගේ. අපිට ඕන විදිහට කරගන්න බෑ. මේක ආණ්ඩුවට කරන්න බෑ. මේ පාලනය අපිට ගන්න බෑ. මේකේ මම නේවාසිකයෙක් නෙවෙයි. මේක මම විධායකයෙක් නෙවෙයි. මේම අධිකාරියක් නෙවෙයි. මේක හරපද්ධතියක් නෑ. ඕක තමයි කයේ හැටි. ඕක තමයි වීරියේ හැටි කියලා වැක්කරන පණ ගන්න. බුදුරජාණන් වහන්සේ මෙතනදී අපෙන් ඉල්ලා හිටිනවා මේ විඥානයේ කියන එකේ ෂටගතිය මායගතිය දැනගන්න. ඒ දේ වැටුණත් ඒ දේ විදියට අපිට තරන්න ඕන විදියට කය වැටුණත් නොසලී සිටීමේ හැකියාව තියෙන එකම සතා මනුෂ්‍යයා විතරයි කියලා. හැබැයි ඒකට සද්ධාව ඕනේ. ඒකට සීලය අවශ්‍යයි. නොසලී හිටියොත් ආයසරයක් අර වැඩිච්ච සද්ධාව මේ වීර්ය ඇති කරන්න පුළුවන්. වැටුනොත් ඒක තමයි කෙලෙසයක් වෙන්නේ. මේට වැඩිය හොඳම ලස්සන තැන තමයි මේ මේ සතිය පිළිබඳ කතාව. අපි සතිය කියලා කියන්නේ එලඹ සිටි සීය. අපි ආශ්වාසය කරනකොට ආශ්වාසයට එළඹ සිටිනවා. ප්‍රශ්වාසය කරනකොට ප්‍රශ්වාසයට එළඹ සිටිනවා. පිම්බීම හැකිලිම කරනම් පිම්බීමට එළඹ සිටිනවා. හැකිලිමට හැකිලිම එළඹ සිටිනවා. වම තිනකොට වම දාන්නවා. දකුණට දකුණ දාන්නවා. කනකොට යනකොට එනකොට ඉස්සරහට යනකොට පස්සට එනකොට අත දිගානකොට අත නමනකොට පැත්ත බලනකොට පාත්‍ර සිවුරු දරනකොට නිස්සද්දව ඉන්නකොට වැසිකිලි කරනකොට කැසි කරන වාසේ ਸਰුවචනාංශේ කිසිම සාස්ත්‍රුණ වංශේ නොකරපු විදිහට මේ පුංචි පුංචි කොටස් පෙන්ලා තියෙන මේ හැම දෙයක්ම සතිමත් වෙන්නේ ඒක තමයි සතිය කියන්නේ. ඒක තමයි එළඹ සිටනවා කියන්නේ. ඒක තමයි එක දිගට පවතින සතිය කියන්නේ. නමුත් මේ කාය සංස්කාර සංසිඳනකොට යෝගාවචර එකපාරටම බ්ලැන්ක් එකට වැටෙනවා. පාරම හිස්තැනකට වැටෙනවා. ඊගාට නැගිටින්නේ ගස්සලා හෙල්ලුම් දාලා මෙතෙක් කළා සතිය තිබුණද නිින්ද ගියාද මොකද මට උනේ මමයා හිටියද නැද්ද මම ඉඳගෙනද හිටගෙන ඉන්නේ කියා ගන්න බැරි වෙන විදිහට මේක විශාල නිකන් දෙකට කැඩවිල්ලක් සිද්ධ වෙනවා. යුංගාක් යෝගාවචරෝ එව්වයිදී නූල් බඳිනවා, පේන කියනවා, අංජනන් එළිය අරිනවා, මේ භූත දෝෂයක්දෝ මොකක්දෝ කියලා බුදු විදස ඇත්තටම සැලෙන්න වෙනවා. ඒතන මේක ඒ තරමටම හිතාවු නැති දෙයක් මේ වෙන්නේ හොඳට සතියින් ගිහිල්ලා ඒක පාරටම අත්තල කඩලා ගියා වගේ යන ඒ දණ්ඩ කඩාන වටනවා වගේ මොකද්දෝ ගැස්මක් වෙනවා. හොඳට මේ අරමුණේ හිත පාත්‍රන ගා ඉඳපු ගමන් හිත විලිති කියන. ඉඳපු ගමන් ශබ්දති කියන. ඒක වේදන. ඉඳපු ගමන් ආයේ ගස්සලා ගෙනලා අරමුණේ දාන. අන්නේ විදියට මොනම දහංගටයක් දැම්මත් එක දිගට සතිය පවත්වන්න බැරි බව තේරෙනවා. ඒක තැනකදී මියා හිතුවක් කාර්කමක් කරලා පිට පැනලා අප එනකොට ගසලා තාරිනවා. ඉතින් මේක නිින්දක්දෝ මේක ඇත්ත භවනා දියුණුවක්දෝ කියලා ඒ අපේ මේ ඉන්ද්‍රිය බද්ධ විඥාණයට හෝ තර්ක මනසට හෝ අන්වේ ඥානයකට හෝ තාර්කික ඥානයකට කප්පට හිතා ගන්න බෑ. අපි බුදුජානක පිටිපස්සින් ඉඳලා කියනවා පමාදේන කම්පතිටි සති බල. ඇත්තටම බුදුජානකසේ කටහඬ නෙවෙයි එතෙන් දැහැනේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ කටහඬ. ඔබ කොච්චර අප්‍රමාද වෙන්න හැදුවත් උඹට දැක දැක දන දන තේරුම් ගන්න වෙනවා අප්‍රමාද සත්‍යයත් අනිත්‍ය බව දුක දෙන බව උඹ දැක දැක දන දන ප්‍රමාදයට වැටෙනවා. අන්න ඕකදී නොසලී හිටියොත් තමයි සතිය සති බලයක් බවටපත් වෙන්නේ මේ විඥානයේ කවදාකවත් බලාපොරොත්තු වෙච්ච නැති පන්නරයක් ලබනවා. පන්නරයක් කියලා කියන්නේ කෙලස් පැත්තට නෙවෙයි. විඥාණයෙන් විඥාණයෙන් අපට තෙන අනිසි බලපෑම දුර්වල කරන්න පුළුවන් ශ්‍රද්ධාව මොනවාද සතිය තියෙනවනම් හොඳයි නැත්නම් හොඳයි ඒක ඉතින් කොහොමද අනිත්‍ය ධර්මයන්නේ මේක හරි අමාරුයි කාට හරි කියලා දෙන්නත් අමාරුයි බලාපොරොත්තු වෙන්නත් අමාරුයි නමුත් මේක හරහා ගියේ නැත්නම් පැහැදිලිවම කියන්න පුළුවන් විපස්සනා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් සත්‍ය අඩු ගන්න සත්‍ය බලයක් බාටපත් වෙලාවත් නැහැ කියලා. ඒක නිසා අපි භාවනා කරගෙන යනකොට ශ්‍රද්ධාව තිබිච්චාවයි කමන්නේ නැතිබිච්චාවයි කමන්නේ අපිට වීරිය තිබිච්චාවයි නැත්නම් කුසීතකම තිබිච්චාවයි කමන්නේ හොඳට දැනෙන සතිය තිබිච්චාවයි නොතිබිච්චාවයි කමන්නේ ඒ වගේම හොඳට සමාධිය හිටනවා සමාට හරියට නිකන් වීදුරු ප්‍රිස්මයක් තිරින් බලනවා වගේ නැත්නම් වීදුරු කුට්ටියක් දිහා බලනකොට හොඳට පැහැදිලි දර්ශන සමාහට මොනවත් නැතුව කරකවලාතරියා වගේ මොනවද උනේ හිතා ගන්න බැරි අර සමාධිය කුවක් කිත්තක් ගලේ ගැහුවා වගේ සීසීකට වෙලා යන වෙලාවල් එනවා. හැබැයි සීසීකට වෙච්ච බව දන්න. දැම්මට සමාධිය නැති බව දන්න. ඉතින් අද භාවනා ජීවිතයේ කමඨාන් සුද්ධ කරන්න ගත්තොත් 180කට එහා. එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් මෙහෙව්වොත් 180කට එහා ඔක්කොටම ප්‍රශ්න ඕක තමයි. ඇයි මෙච්චර හොඳට තිබුණු සමාධිය ඇයි කැඩුනේ? මේක කාගේ ඕනියමක්ද? මගේ සිල් කැඩිලාද? මගේ සද්ධාව නැති වෙලාද? මට සතිය නැති වෙලාද? මොකද මේ සමාධිය කියනක අනිත්‍ය ධර්මයක් කියන එක හීනකක්වත් හිතක නැහැ. ඒක හිතන්නේ ඒකාන්තයෙන්ම අපිත් එක්ක දිගට යන නিত্য සුඛ සුබ දෙයක් කියලා. ඒක නිසා සමාධියම ප්‍රධාන දේ කරගෙන අනේකනාර වද දෙන තියෙන එකම ක්‍රමය තමයි සමාධිය කඩන එක. කැඩෙන එක. ඒකෙන් ගොඩ එන්න තියෙන එකම ක්‍රමය තමයි සමාධියත් අනිත්‍ය ධර්මයක් දුක පිනිස වෙන ධර්මයක් අනාත්ම ධර්මයක් කියලා තේරුම් ගන්න එක මම හිතනවා අද බහන ලෝකේ අමාරුම දේ තමයි මේ සමාධිය දුක පිනිස පිටනවා කියන එක. මේ සමාධිය අපේ ආණ්ඩු මට්ටකමට කරන්න බෑ. එන වෙලාවට එනවා යන වෙලාවට යනවා. ඕක දැනගන්න එක තමයි ඥානිකයන්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ප්‍රඥාව අපිට වෙන්නේ මේ රත්තරන් ඔටුන්නක් වාගේ. ඒක දාගත්තට පස්සේ අපිට මේ සර්වඥතාඥානය ලැබෙයි. අනුන්ගේ හිත් කියවන්න පුළුවන් වෙයි. අනකයි මේකයි කියලා අපි හිතානිනු. නමුත් මේ ප්‍රඥාව තියා තමන්ට නිකන් ක්ලාන්ත වෙච්ච මිනිසෙක්, සීමුර්ජා වෙච්ච මිනිසෙක් වගේ අතරමැද කාලයේ සීමා, කාලය සහ මානය කියන කාලමානී සහ දේශමානී කියන එක පන්නලා ඉක්මවලා ගිහිල්ලා කරකෝල අතල්ලා ගෙනත් දාපු තත්ත්වයට ආපුවාම මේ අතරමැද තත්ත්වය කොහොමද ප්‍රඥාවට ලක් කරන්නේ? සංසන්දනය කරන්නේ තර්ක ඥාන සංසන්දනය කරන අන්වේ ඥාන මොකකටවත් ඉඩක් නැතුව දෙකට වෙලා යන වෙලාවල් එනවා. මෙන්න මේ සෑම තැනකදීම මේ සතියේ මම ටිකක් ඒ පැත්තට සතිය පැත්තට නතු ගතියක් තියෙනවා කියලා මට චෝදනා කරන්න පුළුවන්. සතියට තියෙනව හැකියාවක් මේ නොසලීම කියන උපේක්ෂාවත් එක්ක අත්වල් බැඳ ගන්න. නැත්නම් මම කියන උපේක්ෂාවත් එක්ක අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගත්තොත් මේක හරහා යන්න පුළුවන් සතිය. ශ්‍රද්ධාව ඇති කොටත් හොඳයි නැති කොටත් හොඳයි. ඒ ශ්‍රද්ධාව තියෙනවා තියෙන බව දන්නා දේ සතිය කියනවා. ශ්‍රද්ධාව නැති කොට නැති බව දන්නා කමන සතිය කියනවා. වීර්ය හොඳට තියෙනවා කඳ කෙනෙක් යන ලස්සනට සම්බර වෙනකන භාවනා කරනවා. ඒ බව දන්න කමන සතිය තමයි. මොකද හොඳටම තමයිලාට පේනවා විකාර රූපයක් ප්‍රේතෙක් වාගේ තමයිලාට වැලගෙඩියක වැලපන්තුලක් වාගේ එල්ලීලාවක් කියලා ඉන්නවා. ඒත් දන්න වෙලාවල් එනවා. ඒ වගේම භාවනා කරන ඇද්ද ගැල්ලා බලපුවාම ඉස්සරහ තියෙනවත් ඔක්කොම ඒ වගේ රූප තමයි පේන්න තියෙන්නේ. මේක සතියමයි. අමාරුම දේ තමයි සතිය අසතිය තේරුම් ගන්න වෙලාව. සතියට අසතිය එල්ල වෙන වෙලාව. නැත්තම් ප්‍රමාදේ එල්ල වෙන වෙලාව. දැන් අපි පරියන්කේ සංසිද්ධියක් ගත්තොත් අපි අදිෂ්ඨාන කරගෙන හරි වන්තම් හොඳට පරිතද කරන වාඩි වෙනවා. අද නම් මම ආනාපානෙ මෙච්චර වෙලා පවත්. නැත්නම් පිම්බි මහැකිල මෙච්චර වෙලා පවත්. නැත්නම් අපි කියන සක්මන මෙච්චර පවත් වෙන. ඉතින් ඇත්තටම මුල් ටිකේදී හොඳට මේ ආස්වාසය මේ ප්‍රස්වාසය මේ මුල මේ මැද මේ අග මේ ආස්වාස ප්‍රස්වාස අතර වෙනස මේ ආස්වාසය කියලා කියන්නේ මේ මේ මේ ලක්ෂණ ප්‍රස්වාසය මේ හොඳ ලස්සනට යනවා ඊළඟ ඉඳව ගම් බලනකොට ඔන්න හිතවිල්ලක මට අද භාවනා හරි ගියයි කියලා හිතනවා හිතනවා එහෙම නැත්නම් මේක කොහමද මේ මම මුල විතරයි දකින්න මට අග පේන්නේ එහෙම නැත්නම් මැද හිස්තන පේන්නේ ආදි වශයෙන් පොඩ්ඩකට ගිය ගමන් ටක් ගාලා හිතේ පිටපයින්. පිටපයින්කොට හොඳටම දන්නවා දැන් මනෝ මනෝ විකාරක දුවන්නේ අරමුණේ නෑ. ඕන්න ඒක දැනගත්ත ගමන් ආය පශ්චාත්තාප වෙනවා. මෙච්චර වුමනාවෙන් භාවනා කරන්න ගියත් මේ සතිය කැඩෙනවා නේද? ඉතින් ඒ වගේ සංසිද්ධියක් අපි විග්‍රහ කරොත් සතිය කියන කණ්ණාඩියට දාලා අරමුණේ හිත පවත්වමින් ඉන්නකොට හිත පිට යන එක හිතවිල්ලකට සද්දයකට වේදනාවකට හිත යන එක අපිට ඇත්තටම සාධාරණයි පශ්චාත්තාප වෙන්න කාරණාවක් තමයි. නමුත් එහෙම ගිය වෙලාවකදී ඒකට හේතු වෙන්නේ අපේ ජම්ම ගති, රුචි අරුචිකං, පෞෂත්ව ලක්ෂණ, අනුසය ධර්ම, ආතව ධර්ම සංස්කාර හේතු වෙනවා. යන්න දෙන ඇදලා දානවා. උංගක් වෙලාට කෙලස් තමයි. ඉතින් ඒ නිසා පිටපොට ගියාට පස්සේ ඊගාවට සිද්ධ වෙනවා දැන් තමන් කෙලෙසක ඉන්න බව දන්න. දැනගත්තට පස්සේ ආයෙනවා අරමුණට. අන්න ඒ පැත්ත ගත්තොත් තමන් දැන් කෙලෙසක එහෙම නැත්නම් කල්පනාවක එහෙම නැත්නම් සද්දක එහෙම නැත්නම් වේදනාවක ඉන්නේ අරමුණේ නෙවෙයි මම දැන් නැවත අරමුණට යන්නේක තමයි මගේ යෝගාවචරකම කියලා දැනෙන්නේ කාගේ ශක්තියෙන්ද කියලා බැලුවොත් හිතලා දෙයක වෙන්නේ අචේතනිකවද වෙන්නේ සසංකාරිකවද වෙන්නේ අසංකාරිකවද වෙන්නේ සවිඥානිකවද වෙන්නේ අවිඥානිකවද කියලා බැලුවොත් හිතා ගන්න බෑ කවම කවදාකවත් සවිඥානිකව නෙවෙයි සිද්ධ වෙන්නේ මොකද එතකොට හිත පිට ගිහිලා තියෙන්නේ හිතලා ගන්නත් බෑ ගන්න පුළුවන් වෙන්නේ අපි සතිය තිබුණොත් නේ දැන් සතිය නෑ නමුත් මොකද්ද අපි ළඟ දැනට දිනු වෙලා තියෙනවා ගතියක් වැරද්ද ඉන්නකොට වැරද්ද ඉන්න බව දන්න ගතියක් තියෙනවා. මේක ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් වෙන එකක් නෙවෙයි. ඉන් එහාට ගිය මොකද්දෝ ශක්තියකින් කරලා දෙනවා අපට. අපිට කියනවා පිට හිත පිට ගිහිල්ලයි කියලා. අපි කවදාකවත් ওই ශක්තිය අගය කරන්නේ නැහැ. අපි කවදාවත් ඒ ශක්තිය සමාදම් වෙන්නේ නැහැ. අපි කවදාවත් ඒ ශක්තිය මම මෙතෙක් භාවනා කරපු ලොකුම වටිනාම දේ මේකයි කියලා අපිට කවදාකවත් තේරෙන්නේ නැහැ. මොකද ඊට ඉස්සෙල්ලා වෙච්ච පශ්චාත්තාපය නිසා අපිට මේක සාදු කියා ගන්න වෙලාවක් එන්නේ. නමුත් හොඳට කල්පනා කරලා බැලුවොත් පිට ගිය වෙලාවක පිට ගිය බව දැනගන්න මේ සතිය. මේකට සතිය කියලා මම පාවිච්චි කරනවා. එච්චර වටිනා දෙයක් අපේ මුළු සංසාරෙටම අපි උපේලා නැහැ. නමුත් අපේ විඥානය අපිට කියනවා ඒක වරද්දක්. ඒක අඩුපාඩුවක්. ඒක තමන්ගේ දෝෂයක්. දඬුවම් ලැබිය යුත්තක් කියන තරමට ගත්තට පස්සේ අපිට මේ පමාදේ නකම්පතිටි ප්‍රමාදයට වැටිලා කම්පා නොවීම නම් වූ ඒ සති බලය වාසියට ලබා ගන්න එක. භාවනා දියුණුවට ගන්න එක අපෙන් සම්පූර්ණයෙන්ම කපාරිනවා. මේකට අවදි වෙන්න නම් මේකට අවදි වෙනවා කියන එක හරිම ආරුම වැඩක්. නමුත් කළ හැකි. අවදි වෙන්න නම් පිට ගිහිල්ලා හිට ආපහු ආපහු ගමන් ආ බොහොම හොඳයි. උඹ පිට ගිය බව උඹම දැනගෙන ආපහු ගෙදර ආවනේ කියලා මෙන්න මේකට සතුටු වෙන දවසක් එන්න ඕනේ. හිත පිට ගිය ගැන කනගාටු වෙන එක නෙවෙයි පිට ගිය හිත නැවත ආපු වෙලාවේදී gedara dora ඇරලා තියලා වරින් කියලා ඒ සතිය බාර ගන්න පුළුවන් දවස එනකොට දුකෙහි තියෙන දුක අනපේක්ෂිත කරදරයක් වෙච්ච වෙලාවක එහි තියෙන කුසලතාවය එහි තියෙන සතියක් වඩා ගන්න තියෙන ශක්තිය එහි තියෙන ආධ්‍යාත්මික ශක්තිය සති බලය අපි මේ සංසාරේ නැත්තම් මේ ජීවිතේ කොච්චර තුච්ච පහත් පාහර තත්ත්වයටපත් කළා මෙතෙක් කල් හිටියද අද යාන්තම් මට ප්‍රමාදයට වැටුණත් නැවත සතිමත් වෙච්ච වෙලාවේදී අනේ හොඳයි කියන්න පුළුවන්කම ලැබුණා. මේක තමයි බලවත් සතිය කියා ගන්න පුළුවන් ලැබුණා කියලා මේ වෙනස සිද්ධ වුණොත් ඒ මිනිසයාට බාධා කරන්න පුළුවන් මොනම බලයක්වත් ලෝකේ නැතුව යනවා. මොන මායයටත් බාධා කරන්න බෑ. මොන සාද්දයකටත් බාධා කරන්න බෑ. මොන හිතකටවත් බාධා කරන්න බෑ. මොන වේදනාවකටත් බාධා කරන්න බෑ. ඒ මනස දන්නවා හිත වේදනා සද්ද හිතිනවා හිත පිට යනවා තමයි. ඒ තමයි තර්ක මනස. නමුත් පිට ගිය බව දැනගෙන අපව එන එක ඉබේ කෙරෙනවා නම් අපි කොච්චර ආරස්සද කියලා. එනිසා මේ සතියේ තියෙන මේ සති බලය තේරුම් ගන්නට යන්න නම් අපි තේරුම් ගන්නට මේ විඥානයේ තියෙන මායාවක් ටිකතිය. අපිට පෙන්ලා දෙන තියෙන සතිය කන්නේ කොහොඳ නැහැ කියලා. ඇත්ත තමයි. ඒක සාමාන්‍ය බැලු බැලමට එහෙම තමයි. නමුත් කැඩිච්ච සතිය හැදෙන එක හොඳයිනේ. ඒක කවදාකවත් විඥාණයට අහු වෙන්නේ නැහැ. මොකද විඥානේ කෂඩමයි. බලන්නේ වැරද්දමයි. බලන්නේ කැතමයි. බලන්නේ විවේචනමයි. බලන්නේ ස්වයං විවේචනයමයි කරන්නේ. නමුත් විඥාණයට පැත්තකට යන්නේ කියලා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට මේ දීලා තියෙන ගැලවිඥා මන්තරේ සති බලය තේරුම් ගන්න පටන් ගත්තොත් සෑම දුකක් තුළම දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ විශාල ජවයක් තියෙනවා. ඊට පස්සේ දුක දුක නෙවෙයි. වැරදින්න ඕනේ අපිට තනියම නැගිටින්න. නිසා එදාට මේ කහින මිනිසුන්ට අපි ස්තුති කරා. ඒගොල්ලෝ තමයි අපිට මේක තේරුම් කරලා දෙන්නේ කියලා. ඒ වගේම අපේ කකුල පුපුරන වේදනාවක් එනකොට අපි ස්තුති කරાવી. ඒකෙන් තමයි අපි ඇත්තට මේ බලවත් කට්ටේ පල්ල පන්නගන්නේ කියලා. ඒ වගේ මේ හිතවිලි ධාරාව ඇවිල්ලා අපි බිම දාන එකට අපි ස්තුති කරાવી. මේකෙන් තමයි අපිට ඇත්තටම බුදුහාමුදුරුවෝ පෙන්වන්නා වගේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වන්නා වගේ හරියටම සති බලය ඇති කළ දෙන්නේ කියලා. නමුත් ඒක විඥානයෙන් නම් ආඩම්බරයක් වෙන්නේ නැහැ. විඥානය ඒක ගරු කරන්න යන්නේ මොකද විඥානය නිතරම කැමති නිත්‍ය සංඥාවට, සුඛ සංඥාවට, සුභ සංඥාවට, ආත්ම සංඥාවට. ඉතින් සතිය කැඩීමත් එයාට වෙන්නේ අයියෝ අනිත්‍ය වුණා, අයියෝ දුක වුණා කිය. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ සිහියේ බලමහිමය සති බලය විස්තර කරනකොට ප්‍රමාදයේ තියෙන වටිනාකම අප්‍රමාදේ නෙවෙයි අප්‍රමාදේ කරගෙන යනකොට අප්‍රමාදේ පන්නරේ හිටින්න නම් ප්‍රමාදේ වැටෙන්න ඕනේ. වැටිලා නැගිටින්න ඕනේ. ආන ඒ කැලේ තේරුම් ගත්ත දවසේ තේරෙනවා සෑම අඳුරු වලාවකම රිදි රේඛාවක් තියෙනවා. අපේ විඥානයේ කැමැති අඳුරු වලාව දිහා බලන්න මිසක කවදාක රිදි රේඛාව දැකීම අපේ සාහිත්‍යයේම නැහැ. අපේ භාවනා උපදේ පන්තියේම නැහැ. ඉතින් අපි කවදාකවත් සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත් කරන්න යන්නේ මොකද අපිට පේන්නේ ඒක ව්‍යසනයක් විදියට. මෙතනදී වැදගත්ම අවශ්‍යතාවය වෙන්නේ උපේක්ෂාව. සතිය තියෙන්නේ හොඳයි නොතියෙන්නේ හොඳයි. ඉතින් ඒකදී මම අර නිතරම මතක් කර දෙන විහිළුව තමයි අර මිනිස්සේ ගිහිලා මේ හාමුදුරන්ට ආරාධනා කරන්න ගියාම ඒ මිනිස්සයා කෝල අපේ ගෙදර දානයක් තියෙනවා ස්වාමීන් වහන්සේ දහනමක් විතර සංඛ්‍යා අවශ්‍යයි. අපි අර පන්සලටත් කිව්වා දහනමක් ඉන්නවා ඔබ වහන්සේත් වැඩියොත් හොඳයි කියලා. නොවැඩියත් හොඳයි කිව්වා. ඒකල කියන්නේ වැඩියත් දැන් නොවැඩියත් වැඩියත් හොඳයි කිව්වා. ඉතින් ඒකට ආමතුරු දැනගන්න ඕනේ මේ මොකද්ද මේ බෙදෙන හැන්ද කියලා. නිසා සතියටත් කියන්න ඕන වැඩියත් හොඳයි ඒ කියන්නේ ආවත් හොඳයි. නොවැඩියත් හොඳයි. නොවැඩියත් වැඩිවීමත් හොඳයි කියන. ඒක කියනකොට කියන්නේ නොවැඩියත් වැඩියත් හොඳයි. එදාට සතියේට බැරි වෙනවා අපිට කොක්ක ගන්න. අතිය තියෙනකොට සතුටක් හෝ නැතිකොට කනගාටුවක් නෙවෙයි තියෙන්නේ. උඹ තියෙනවනම් ඒත්මම උපේක්ෂයි නෑනේ ඒත්මම උපේක්ෂයි ඕන ඕකටයි සති බලය කියන්නේ ඕක තමයි ප්‍රඥා බලය කියන්නේ ඕක තමයි සමාධි බලය කියන්නේ ඕක තමයි විරිය බලය කියලා කියනවා තමයි සද්ධා බලය කියන්නේ ඒතර බලන්න අපේ තාර්කික මනසට මොකද වෙන්නේ කියලා මේ විඥාණයට මොකද වෙන්නේ කියලා. අපි මේ අද මේ නිසන්වනේ කියලා දවස් 7-8ක් භාවනා කරුවා සතිය තිබුණත් හොඳයි නැතත් හොඳයි කියලා අපි ඉගෙන ගත්තයි කිව්වොත් වෙන යෝගාවචරේ මොනවා කියාවිද අපිට. ඕකද සතිපට්ඨානේ කියලායි. රජපට්ටහන කියන්නම් මේක යකඩ කුණ්‍යක් ගැහුවා වගේ මේක හරියට පොළවේ ගහගෙන ගෙදර ගිහිල්ලත් පෙන්වන්න පුළුවන් තරමට තිබුණා නම් අන්න සතිය. මොඳ හොඳට මතක තියාගෙන මේ ශද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහම දුක්ඛ සත්‍ය බව. මේ පහම වෙනස් වෙන සුළු බව. මේ වෙනස් වුණාට නොසලී සිටීමේ හැකියාව තමයි අපි මේ අර නීවරණ ධර්ම අයින් කළ මේ පහ ගන්න. මේ පහ අරගෙන උඹ හිටියත් හොඳයි නොහිටියත් හොඳයි. බලන්න එවැනි தත්වයක් අපි අත්දැකලා නැති වුණත් මනස හදාගන්න කොච්චර අමාරුද කියලා අපි හාසිය තුලින් ගියේ නැත්නම් කවදාකවත් මේක කරන්න බෑ. මහා ගම්භීර දෙයක් විදිහට අපිට එන්නේ මොන්නම ගම්භීර අර්ථයක්වත් නැහැ තුච්ච කරලා සලකන්න ඉගෙන ගන්න. සත්‍ය ජීවනත් හොඳයි නැති වුණත් හොඳයි. සද්ධා තියෙනවත් හොඳයි නැතත් හොඳයි. වීර්යය තියෙනවනම් හොඳයි නැතත් මොකද මේවා මගේ නෙවෙයි. මම නෙවෙයි. මම මගේ ආත්ම නෙමෙයි හේතුඵල ධර්මයෙන් හටගන්න දේ. ඉතින් ඕක ඇති උනායි කියලා සතුට වෙනවනම් නැති උනායි කියලා කනගාටු වෙනවා නම් අපි කවදාකවත් මේ හේතුඵල ධර්ම පිළිබඳ සාංකා විශයක්වත් දන්නේ නැතිකම නැති අපි හිතන්නේ මට නම් හැමදාම වීරිය තියෙනවා හැමදාම සද්ධාව තියෙනවා හැමදාම සතිය තියෙනවා හැමදාම සමාධිය තියෙනවා ප්‍රඥාව තියෙන්න ඕනේ කියලා මේ විඥානය විසින් දෙන මේ නිත්‍ය සංඥාව මේක ඉස්තිර කරගන්න හදන ගතිය එහෙම නැත්නම් මේක හැමදාම සුභයට ගන්න ගතිය මේක සුඛය පිණිස ගන්න ගතිය මේක ආත්මයට ගන්න ගතිය විඥානය කොච්චර කාලයක් හැබැයි වෙච්ච එකක්ද කියන්න දන්නේ නැහැ. නිසා සද්ධාව නැති වෙනකොට සතුට වෙන ගතියක් කියනකොට බේන්නේ නිකම්ම හරියට මේ ගොතලා කියන්න හදනවා වගේ කියලා. ධර්මපදයේ කියවන්න බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ හඳුනන්නේ අස්සද්දෝ අකතඤ්ඤෝ කියන පද දෙකෙන්. ශ්‍රද්ධාව කැළම නැති මනුස්සයා තමයි රහතන් වහන්සේ. උන්වහන්සේ ශ්‍රද්ධාවක් ඕනේ අත්දකලා ඉවරයි. අත්දකලා නැත්තම් අපිට ශ්‍රද්ධාව ඕනේ කරන්නේ. තමන්ගේ ප්‍රත්‍යක්ෂයට ලක් කරාට පස්සේ යමුණාට සද්ධාව. මේකත් ඔයගොල්ලන්ට තේරෙන තමයි තවත් නිදර්ශනයක් කියන්නම්. බුදුජානනාචි ඉන්න කාලේ සීය සේනාපතියා සීය සේනාපති කියලා කියන්නේ නිගණ්ඨනාත පුත්‍රගේ ප්‍රධානම ශිවපස දායකයා. ප්‍රධාන දායකයා. හොඳ මොලකාරයා. ඉතින් නිගණ්ඨනාත පුත්තත් ඉන්න කාලේ බුදුජානනාංශෙත් මේ වගේ පටිච්චසමුපාදාදී ගම්බීර ධර්ම දේශනාවකට මෙයාට හිතෙනවා මං ගිහලා බුදුහාමුදුරුවෝ ආශ්‍රය කරන්න ඕනේ. කෝකට ගිහලා තමන්ගේ ගුරුන්වහන්සේට කිව්වා මට හිතෙනවා බුදුහාමුදුරුවෝ ගාවට යන්නයි කියලා. මොකද කියන්නේ? දැනගත්තා ගියොත් නම් ගොයියා එන්නේ නැහැ කියලා. ඉතින් නිගණ්ඨනාත පුත් කිව්වා උඹ දැනගනින් ඔය සමනපාත් ගෞතමයන් ගාව මහා මේ වශියක් තියෙනවා. ඊයේ මිනිසු කෑවොත් නම් එන්නේ නැහැ. ඒ නිසා මං හිතනවා උඹට කොන්දක් තියෙනවා කිය. උඹ හමුදාපතියෙක් පුළුවන් නම් ගිහිල්ලා අහුවෙන්නේ නැතුව වරින් කියලා එයාට පොඩි බුදුහාමුදුරන්ගේ අඩපාඩු දෙකක් කියලා දුන්නා මෙන්න මේ පැත්තේ ප්‍රශ්න අහපන් කියලා. ඒ සිය සේනාපති ගිහිල්ලා ප්‍රශ්න කීපයක් අහනවා. එක තැනක අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මහා ප්‍රඥාවන්ත. මහා ප්‍රඥාව ගැන ඔබ වහන්සේගේ මේ ශාසනයේ දාණය බාර ගන්නවා. දාණේ ආනිසංස කතා කරනවා කියලා. දාන කියන්නේ ආගමික වැඩන්නේ. බුදුජානසයේ ආධ්‍යාත්මයේ ශ්‍රේෂ්ඨයිනේ. ඉතින් සීලසනපති අනෝ ඔබ වහන්සේගේ ශාසනයෙහි දාණය පනවනවා. ඉතින් බුදුන් කියනවා මම දාණය පනවනවා. හොඳයි ඔබ වහන්සේ දාණය පනවුවොත් මොන වගේ ආනිසංසද දාණය උනන්දු කිරීම පිණිස කියන්නේ. බුදුන් කියවා පංචමානි භික්කවේ දානානි සංසානි. මම මෙහෙම කියලා තියෙනවා සීය මොකද්ද? බහුනෝ ජනස්ස පියෝ හෝති මනාප. බොහෝ දෙනාට ප්‍රියමනාප වෙනවා. කල්යාණ කිත්ති සද්දෝ අබ්බුග්ගච්ඡති. යාගේ කල්යාණ කීර්ති රාවේ හැම රටතොට පැතිරෙනවා. සන්තෝනං සප්පුරුෂා බජාන්ති. සාන්ත සත්පුරුෂයන්ගේ අසුර ලැබෙනවා. ගිහි ධම්මෝ අනපේතෝ හෝති. තමන්ගේ ගෙවල් දොරවල බොහොම සාමයක් යුතුයකම් ඉෂ්ට වෙන ගතියක් දන් දෙනත්තන් තුළ තියෙනවා. කායස වේදා පරම්මරණ සුගතින් සග්ගල් ලෝකං උපජ්ජති මේ මන්ත්‍රය මේ ජීවිතේ මරණයට පස්සේ ගිහලා හොඳ තැනක උපදිනවායි කියන. ඊට සීය සේනාපති කියනවා මෙන්න මෙහෙම වචන ස්වාමීන් වහන්සේ මේ දාන දෙනකොට බොහෝ දෙනාගේ කීර්ති රාවේට පත් වෙනවා කියන එක අහන්න ඔබ වහන්සේ ළඟට එන්න ඕනේ මම දැනටමත් දන් දෙන කෙනෙක් මම මේක දන්නවා බොහෝ දෙනාගේ ප්‍රේමනාභාවයට පත් වෙන බව මම බොහොම ලොකු දානපතියෙක් ඔබ වහන්සේ යෝග නොකියුවත් මම දන්නවා ඒක පිළිබඳව ඔබ වහන්සේ අදහන්න ඕනකම නැහැ මට මේ කීර්තිරාවේ රටතර පැතිරෙනවා කියන එකටත් ඔබ වහන්සේ පිළිබඳව මට ප්‍රශ්නයක් නැහැ මම දැන්නම දන්නවා ඒක කල්යාණ සත්පුරුෂෝ ඉන්දියට ලැබෙනවයි කියන එක උපහාසලකට එන්නේ ඉස්සෙල්ලම මම දැක්ලා තියෙනවා මම රටේ හමුදාපති මම ළඟ කොහොමඩක්වත් හොඳ වැඩකත්වයක් මම අසු කරනවා. ඒ වගේම gedara dore සාමේනවයි කියන එක ඔබාංශේ නැතත් මම කරලා දන්න කියලා. මට ඔබාංශ ගැන සද්ධාවෙන් අදහන්න වෙන්නේ මේ මරුණට පස්සේ හොඳ තැනක උපදී කියන එක. මොකද ඒක මම අත්දකලා නැතත්. නිසා ඔබ වහන්සේ දැක්කට මේ දානානිසංශ පිළිබඳ 180ක මට සද්ධාව පහළ වෙන්නේ. මොකද ඒක මම දන්නවා. මම දන්නේ නැති දෙයට විතරයි සද්ධාව අවශ්‍ය කරන්න කියලා බොහොම ලස්සන ප්‍රකාශයක් කරනවා සීයේ සේනාපති. ඒ කියන්නේ අපිට සද්ධාව අවශ්‍ය කරන්නේ තාම අත්දකපු නැති දෙයකට පමණයි. අත්දැක්කට පස්සේ බුදුන්ගෙමුත් වැඩක් නැහැ. ධර්මේතුත් වැඩක් නැහැ. සංඝයාගෙමුත් වැඩක් නැහැ. ශීලෙමුත් වැඩක් නැහැ. මොකද ඒකේ වැඩ අරගෙන ඉවරයි. යබෙලගු සාචින්න කාලේ කියනවා ඒ තියේදිත් අපි බුදුන්ට වඳිනවා නැත්නම් රහතන් වහන්සේලා බුදුන්ට වැඳීමේ සම්ප්‍රදායක් ගැන පස්චිම ජනතාවට ආදර්ශයක් වෙනස. ධර්මයට වඳිනවා පස්චිම ජනතාවට ආදර්ශයක් වෙනස. සංඝ රත්නයට වඳිනවා පස්චිම ජනතාවට ආදර්ශයක් වෙනස සීලය ගරු කරන නැත්නම් රහතන් වහන්සේ නමකට ආයේ බුදුරජාණන් වහන්සේක ගනුදෙනු නැහැ. බුදුරජාණන් වහන්සේත් කියනවා සෝවාන් වුණාට පස්සේ මගේත් එක්ක ගනුදෙනු නැහැ. උඹ උඹේ වැඩ බලාගන්න කියලා. එනිසා මේ සද්ධාව කියන එක අදාහ ගන්නකම් මේ ප්‍රත්‍යක්ෂ කරනකම් විතරයි අවශ්‍ය කරන්නේ. ප්‍රත්‍යක්ෂ කරාට පස්සේ සද්ධාවෙන් අදහන දෙයක් නෑ. ඒක ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්. මෙන්න මේ වගේ ධර්මතාවයක තියෙන මේ නෛර්යානිකත්වය මේකට සමානලාට සරුවත්යන්ස මේ කේවලත්වය කියන වචනේ පාවිච්චි කරනවා. මේ කේවල தත්වෙට යන්න අපි මේ හරි වැරදි හොඳ නරක ධර්ම අධර්ම කියන පද හරහා යන්න වෙනවා. নিরপেක්ෂ தත්වයකට. ඒ নিরপেක්ෂ தත්වෙට යන්න ඉස්සර වෙලා මනස සකස් කරගන්න වෙනවා. මේ විපස්සනාව කියලා කියන්නේ සංසන්දනාත්මකව සාපේක්ෂව ගන්න දෙයක් නෙවෙයි নিরপেক্ষ தত্ত্বයක්. සාපේක්ෂ ලෝකයේ සම්මුති ලෝකයේ ඉඳගෙන මේ নিরপেক্ষකත්වය අන්වේ ඥානෙට අල්ලගන්න ඕනේ. බෑ අන්වේ ඥානෙ ප්‍රත්‍යක්ෂ දක්කම නම් යොදවන්නේ නැහැ. නමුත් අන්වේ ඥානෙත් එතකොට පරිණාමයක් සිද්ධ වෙනවා. එහෙම නැතුව මේ විඥානයාගේ තියෙන ෂටගති මායාවකට කඩන්න බෑ. මේක හොඳටම පේන තැන තමයි මම අර මෙතෙක් විස්තර කරපු විදිහට මේ ආනාපානේ සංසිඳනකොට අපිට ඇති වෙන নানা ප්‍රකාර මේ අවුල්පාසී දුක් දෙනවා, ශප දෙනවා. ඒ ඔක්කොම දීලා අපි හිතමු පැයක්මාරක් විතර වගේ හොඳට ආනාපාන බාධාවක් නැතුව පවත්වාගෙන යන්න පුළුවන් කියලා. ඉතින් එහෙම ඉන්න වෙලාවේදී සමහරලාට කමටහන් සුද්ධ කරනවා කමලාට මට ඊමේල් එවන නැත්නම් ලියලා එවන දැන් මොකද කරන්නේ කියලා. ඊගාට මම මොකද කරන්න ඕනේ? ඒ කියන්නේ මේ අර කාය දුස්චර්ත නැති, වචී දුස්චර්ත නැති හිතත් නීවර ධර්මයෙන් වෙන් වෙලා අරමුණු කරන්න ගත්ත ආනාපානෙන් ගෙවම් කරලා නිමිත්තක්වත් හිතේ නැති තත්ත්වෙ ඉන්නකොට ඒ తত্ত্বය මොකද්ද අඩුවක් තේරෙනවා. ඒ తত্ত্বය තව මදි. ඊ ගාවට තියෙනක ඉල්ලනවායි කියලා කියන්නේ මේ తত্ত্বයට මේ తত্ত্বේ පහරන ගතිය. මේ తত্ত্বය නීච කරන ගතිය. මේ తত্ত্বය අවමානයට ලක් කරන ගතිය. බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම සඳහනක් කරනවා මේක පිළිබඳව නුවණින් සලකා බලන්න. බුදුරජාණන්සේ සඳහන් කරන මේ විඥාණය රූප රාග රූප ධාතු රාග විනිබද්ධ විඥානයක්. ඇහත් කන සද්දයක් සමා වෙන්න. ඇහත් රූපයක් කන සද්දයක් ඇහ කියන්නේ රූපයක් සද්ද කියන්නේ රූපයක්. කන කියන්නේ රූපයක් සද්ද කියන්නේ රූපයක්. නාසය ගඳ ජීව රස කය මන කියන මේ රූප රාගයන් රූප ධාතුන් හා බැඳිච්ච රාගයෙන්ම පෝෂණය ලැබෙන විඥානයක් තියෙනවා. ඒක තමයි අපේ විඥානේ පිටම කට්ට. මේක තමයි කාම ලෝකය කියන්නේ. පොහොසත්යයි සම්මත, දියුණුවයි සම්මත කට්ටිය උපදින්නෙත් ඕකේ, මැරෙන්නෙත් ඕකේ. ඒක නම් ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක හොඳයි. නම හරකුත් ඉන්නේ ඔතනමයි, ඌරත් ඉන්නේ ඔතනමයි, කරපොත්තත් ඉන්නේ ඔතනමයි. යන්න එතන පොඩි අප්සෙට් එකකට තියෙන්නේ. මනුස්සයාට පුළුවන් මේ රූප රාග විනිබද්ධ විඥාණයෙන් ගැලහිලා ඇතුළු තැනකට ගිහිල්ලා අනින්ත්‍ය ප්‍රතිබද්ධ විඥාණය විඳින්න එහෙම නැත්නම් නිර්ාමේශ සැපේ විඳින්න මේ රූප රාග විනිබද්ධ විඥාණය උපදිලා ඒකේ මැරෙන මිනිහට කවදාකවත් අර පැත්තට යන්න අවස්ථාවක් දෙන්නේ මොකද මේක ඉවර කරන්න බැරි තරම් වැඩ මේකේ තියෙනවා. ඉවර කරන්න බැරි තරම් රසාස්වාදයක් තියෙනවා. නමුත් එක එක්කත් සන්තුෂ්ත කරව මැරිලත් නැහැ. ඒක නිසා ඊට පස්සේ සිද්ධ වෙනවා ඒ රූප රාග විනිබද්ධ විඥානේ තේරුම් අරගෙන ඒකෙන් සමු අරගෙන අනිරාමිස වූ විවේකජම් පීති සුඛං කියන විදිහට විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛේ මේ කය සංසිඳුවගෙන ආනාපානේ සංසිඳුවගෙන විඥානයත් යම් කිසි මට්ටමකට ගෙනල්ලා කිසිම නිමිත්තක් නැති. ඇහැ පිළිබඳ නිමිත්තක් නැහැ, රූප පිළිබඳ නිමිත්තක් නැහැ, කන පිළිබඳ හැඟීමක් නැහැ, ශබ්ද පිළිබඳ හැඟීමක් නැහැ. නාසය නැහැ, ගන්ධ නැහැ, දිව නැහැ, රස නැහැ, කය නැහැ, මනස නැහැ. මේ පොට්ටබ්බේ නැහැ. අන්න එතෙන්ද ගියාට පස්සේ මේක යම් ප්‍රමාණික උපේක්ෂාවේ හොඳ අවසාන කෙලවර නෙවෙයි හොඳ තැනක්. දුස්චරිත නැහැ. නීවරණ නැහැ. සමහරට නිමිත්තකුත් නැහැ. මෙන්න මේ වෙලාවේදී විඥානයේ පදනම දෙදරනවා. එයා පිටලා ඉන්න ප්‍රතිෂ්ඨාව මේකට පතිත්ථිත විඥානය කියනවා පතිත්ථිත විඥාණයට ඉන්න තැනක් නැති වෙනකොට බුදුරජාන්සේ සඳහන් කළා තියෙනවා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හොති විඥානස්ස පතිත්ථා ඒ වෙලාවට චේතනාවක් පහළ කරලා ඒ චේතනාව ආහාර කරගන්නවා විඥානය එහෙම නැත්නම් ප්‍රකල්පනයක් පහළ කරගෙන ඒ ප්‍රකල්පනය ආහාර කරගන්නවා විඥානය එහෙම නැත්නම් අනුශේ ධර්මයක් ආහාර කරගන්නවා විඥානය එතකොට අර විවේක තැන ඉඳගෙන මං ඊගාට මොකද්ද කරන්න ඕනේ කියලා අහන ප්‍රශ්නේ තන්නේ කරම විඥානයේ ප්‍රෝඩාවක්. එයා මේ චේතනාවක් පහල කරන්න හදනවා ඊගාට මම මොකද කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ වෙලාවේදී අසුබේ වැළුවොත් මොකද? මේ වෙලාවේ අනිච්චන් දුක්ඛම් බැලුවොත් මොකද? මේ වෙලාවේ දෙතිස් කුණක බැලුවොත් මොකද්ද කියලා විඥානයේ ගෙනල්ලා කොට පෙරකතුරුකම් දානවා. යෝගාවචරයත් කියනවා හැබැයි නේනම් මේක මේ වෙලාවේදී පිරිසුදු වෙලාවේදී නිකන් ඉන්න හොඳ නැහැ. අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කිරුවොත් හොඳයි. අසුබේ වැඩුවොත් හොඳයි, බුද්ධානසිත කෙරුවොත් හොඳයි, මෛත්‍රී භාවනා කෙරුවොත් හොඳයි කියලා ලස්සන පිරිසිදු වතුරට බොර වතුර දාගන්න. අර අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නවා මේ විඥානයේ විසින් ඇතිකරන චේතනාවල ස්වરૂප. චේතනා කියන්නේ සංස්කාරමයි. ප්‍රකල්පනවල ස්වરૂපේ, අනුසේ ස්වરૂපේ දන්නේ නැතුව. නමුත් ඒ වෙනුවට කළ යුත්තේ මොකද්ද කියලා බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා. අදිෂ්ඨානයක් කරන්න කියනවා මට මේ වෙලාවේ චේතනා පහළ නොවේවා කියලා. එතකොට යංච පකප්පේච යංච අනුසේති ආරම්මන මේතං හොත විඥානසපතිට. ඒතකොට චේතන නැහැ. මේ මනුස්සයා අදිෂ්ඨාන කරනවා මම මෙතන ගියාට පස්සේ ඒකේ පිරිසුදු තනක් මේ ඉන්න කාමරාගේ නෙවෙයි ඉන්නේ රූපරාග විනිබද්දත් නෙවෙයි මේකම මරණකම් ඉන්න හම් වෙනවා හොඳයි. නැත්නම් චේතනාව පහල කරනවා චේතනා නොවේවා කියලා. ආ චේතනා පහල නොකරන චේතනාව පහල කරගන්න. මේක හරි අමාරුයි. මොකද අපි මුළු සංසාරේ පුරාට චේතනාව දිගේ ගිහිලා තියෙන්නේ. මේ චේතනාවෙන් සඳහා මැරලා උපදිනෙත් ඕකෙම තමයි. දැන් මේ ඇතිවෙච්ච සුද්ධ tattදී අපි උත්සාහ කරන්න ඕනේ මුන්නම දෙයක්වත් හිතට චේතනා පහළ නොකරන. ඊගාවට ප්‍රකල්පනා පහළ වෙනවා. ඊටාම් පිරිසුදු tattවේ නිසා තමන්ගේ ප්‍රශ්න වලට උත්තර ඉබේම පහළ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම කෙනෙක් හම්බ වෙන්න ඕන නම් ඒ සම්බන්ධතාවයේ හිතේ නිකන් ටෙලිපතික් සිස්ටම් එකකට ගිහිලා කරලා දෙන්නා වගේ කරලා තියෙනවා. එනත්තම් මෙන්න මේ බෙහෙත මම කරන්න ඕන කියලා තේරෙන්න පටන්. එතකොට හිතනවා හා දැන් නම් ඉතින් හරි වැඩේ. මගේ භාවනාවේ මට උසස් ප්‍රතිඵල හම්බෙලා තියෙනවා කියලා අර විචිත්‍ර වූ කල්පනාවන් පෝෂණය කරන්න පටන් අරගත්තොත් විඥානය ඒක ආහාර කරගන්නවා. ඒ නිසා ප්‍රකල්පනත් ඇති නොකිරීමට එහෙම නැත්නම් මේ චින්තාමය ඥාන දාගෙන මේ වෙලාවේදී මම පටිච්චසමුපාදෙ මෙනේ කරන්න ඕනේ. මම මෙලා අනිච්ච දුක්ඛ මෙනෙහි කරන්න ඕනේ. මම මෙලා අසුභ සතිය වඩන්න ඕනේ. බුද්ධ අනුස්සතිය මේ සෑම දේවල්ම කල්පනා කරන්න ඕනේ. මේ මඩ ගෝරුවක පහළ වෙන්නා වූ බුබුලු වගේ. අපිට කරන්න තියෙන්නේ මේවට අයිතිවාසිකම් නොකිය මේ පණිරලෙ ඉනිමන් නොදී විඥානේ කොටු කරගන්න එකයි. ඒ වෙනුවටයි වම මේවා දාන්න පටන් අරගත්තොත් ඒක විඥාණයට ආහාරයක් වෙනවා ආය විඥාන ප්‍රතිෂ්ඨාවක් ලබනවා. ඊට පස්සේ මේ දෙක අයින් කරුවොත් මේ චේතනා මේ ප්‍රකල්පන අයින් කරොත් ඉතුරු වෙන්නේ අනුසය විතරයි. අනුසය වල හරි ලස්සන වැඩක් තියෙනවා. දැක්ක පමණින්ම හැලිලා යනවා. අනුසයට එකම දෙයයි බැරි සත්‍යයට මුහුණ දෙන්න බෑ. ඔය ඩ්‍රැකියුලා ෆිල්ම්ස් වල දැකලා තියෙනවද මන් දන්නේ. ඩ්‍රැකියුලාට ඇල්ලුවොත් කුරුසේ එයා මැරලා යනවා. ආලෝකේ වැඩිච ගමන් මැරලා යනවා. කෙලෙස් වල ස්වරූපය උච්චරයි. අපි මෙතෙක්කල් මේ අනුසය තමයි හොඳ දෙයක් හිතා හිතාගෙන කල්යාණ මිත්‍රෙක් කියලා හිතාගෙන එයා දෙන ලනු තමයි කෑවේ. දැන් අපි මේ කාය සංස්කාර සංසිද්ධවලා චිත්ත සංකාර වශයෙන් තියෙන වේදනා සංඥාවලදී චේතනා පහල කරගන්න නැති වේවා. ප්‍රකල්පනා පහල නොවේවා. චින්තාමය ඥාන ඉස්සර නොවේවා කියලා ඉන්නකොට ඉතුරු වෙන්නේ අනුසය ටික විතරයි. අපි මේ සංසාරෙන් ගෙනා පොදියේ ඒක දිහා බලාගෙන ඉන්නකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ මතුවෙන දේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. රූපාකාරයෙන් වෙන්න පුළුවන් වේදනාකාරයෙන් වෙන්න පුළුවන් සංඥාකාරයෙන් වෙන්න පුළුවන් සංස්කාරාකාරයෙන් වෙන්න පුළුවන් විඥානයේ වශයෙන් පෙනී හිටින්න පුළුවන් මේ මොනම දෙයක් හරි මගේ කිව්වොත් මම කිව්වොත් මගේ ආත්මය කරගත්තොත් විඥානයේ පෝෂණය ලබනවා ඒ නිසා සරුවචනස අපිට මන්ත්‍රයක් කියලා දෙනවා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා කියන්නේ බොහෝ දේවල් මතුවෙන්න ඉඩ තියෙනවා. කොයි දේ මතු වුණත් මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය. නේ තමම නේසෝ හමස්මි නමේසෝ අත්තා. එතකොට ඒ අනුශේ ධර්ම ගොජ දාන්න ගන්නවා. හිතාපු නැති විදිහට හිතවිලි වැඩෙන්න ඉඩ තියෙන වෙලාව. හිතාපු නැති විදිහට කයේ වේදනා නොහුරු වේදනා එන්න ඉඩ තියෙනවා. හිතාම නැති විදිහට සංඥාවල් එන්නේ ඉඳී තිනවා පෙර ආත්ම පේනවා ඉස්සරහට වෙන්න තියෙන දේවල් මේ කිසිම දෙයක් බාරගත්තොත් නිවනට අව탁සිරුවක් වෙනවා ඒ නිසා මේවා සේරම මනෝවිකාර මේවා එහෙමම නැති කරන්න මේවට අයිතිවාසිකම් නොකියන එක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියන පටන් අරගත්තොත් ආය සංස්කාර වලට අවිල්ලි වල මේක ජග් ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා නිසා මෙතෙන් ගියාට පස්සේ හිටපු කාම ලෝකයේත් එක්ක බලනකොට හිටපු රූප රාග විනිබද්ධ ලෝකයේත් එක්ක බලනකොට දැන් ඉන්නේ යම් ප්‍රමාණයක පිරිසුදුකමක් මේක මේකදී ෂාට ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැති වෙන්න මායාවී ගති ක්‍රියාත්මක නොවීම පිණිස වංචනික ධර්ම ක්‍රියාත්මක නොකෙවි පිණිස ආරක්ෂා කාර්යක්‍රමය තමයි මෙහිදි මතුවෙන්න පුළුවන් සෑම දෙයක්ම මායාකාරී බව තේරුම් ගන්න නැත්නම් මුළු ලෝකෙම මායාවක් බව තේරුම් ගන්න මුළු ලෝකෙම මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි මේ මතුවෙන සෑම දෙයක්ම මනස විසින් ඇති කරන විකාර බව තේරුම් ගන්න මම නෙවෙයි කියලා මගේ නෙවෙයි කියලා ආත්මේ නෙවෙයි කියලා කියන්න කියන්න කියන්න ඒ පුද්ගලයා තුළ මේ මණ්ඩි බහින උපේක්ෂාව කවම දාකවත් ලෝක විශ්යකින් ගන්න බෑ එහෙම නැත්නම් මේ අනු අන්වේ ධර්මයෙන් ගන්න බෑ. චින්තාමය ඥානෙක් ගන්න බෑ කරලම දැනගන්න වෙනවා මොනම දෙයක් ආවත් මේක මනස විසින් ඇති කරන දෙයක් නැත්නම් විඥාන විසින් ඇති කරන දෙයක් අන්න එතන මේ ඔක්කොම අයින් කෙරුවට පස්සේ ඒ කියන්නේ දෙවෙනි මට්ටමේ අර විඥානයේ තහවුරු ලබන දේ චේතනා හෝ ප්‍රකල්පනා හෝ ඒ කියන අනු අනුසේ ධර්ම අයින් කරාට පස්සේ ඒ tire අයින් කරාට පස්සේ විඥානයේ එහෙම නැත්නම් විඥානයේ ඊටත් වැඩිය ගැඹුරු මධ්‍යස්ථ තැනකට කේවල තත්වයකට මානසිකත්වයේ බහින්න ඉඩ තියෙනවා. ඒකේ පිරිහිච්ච තත්වයක් තමයි ඔය තාම පිරිසුදු මැද තියෙන මදේ පිරිහිච්ච තත්වයක් තමයි ඔය නිරාමිෂ ප්‍රීතිය කියන එක. ඒකත් අල්ලන්න එපා. ඊටත් වැඩි පිරිචි තත්ත්වය තමයි රූප රාග විනිබද්ද නැත්නම් කාම ලෝකය කියන්නේ. ඉතින් මේ කාම ලෝකයේ පවතින රූප රාග විනිබද්ද විඥානයේ ඉඳලා යට තියෙන විඥාණයට යනවා. ඒකට කියනවා නිරාමිෂ සුඛය කියලා. සමහර වෙලාවට මම හිතුවක්කාර වචනක් පාවිච්චි කරනවා අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය ඒකත් නෙවෙයි නිවන කියන්නේ. ඒකෙමත් මතුවෙන්න පුළුවන් ගොජ දාන වෙලාවට ඔක්කොම මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කිව්වට පස්සේ ඒක ඇදුවේටම ගියාට පස්සේ ඒ විඥාන කියන අපපතිට්ඨිත විඥාන කියන වචනය සරුවත් වෙනට පාවිච්චි කරනවා. මොනම දෙයකවත් ආලම්බණය වෙලා නැහැ. කාම රාගය ආලම්බණය කරලලත් නැහැ. වේදනා ප්‍රකල්පනා එහෙම නැත්නම් මේ අනුසේ ආලම්බණය ලැබලත් නැහැ. ලැබෙන ලැබෙන ආලම්බණය අපි මම නෙවෙයි කියා ගන්නවා, මගේ නෙවෙයි කියා ගන්නවා, මගේ ආත්මය නෙවෙයි කියනොට විවේකයේ තුල නැත්නම් ඒකට බුදුහාමුදුරුවෝ තව වචනයක් පාවිච්චි කරනවා. ඒතං සන්තං ඒතං පණිතං උපේක්ඛා. මේ වෙලාවේ පහළ වෙන චේතනාවට වැඩිය මේ වෙලාවේ පහළ වෙන ප්‍රකල්පනාවට වැඩිය මේ වෙලාවේ පහළ වෙන අනුසයට වැඩිය නොසලෙන උපේක්ෂා හොඳයි ඒක සාන්තයි ප්‍රණීතයි. එතකොට විඥානේ බහිනවා ඊටත් වැඩිය මැද තැනකට. ඒකට අපපතිරිත විඥානය කියලාත් පාවිච්චි කරනවා. සමහර වෙලාවට අනිදස්සන විඥානය කියන වචනත් පාවිච්චි කරනවා. ඒ නිවිඥානය තියෙන බවට නිදර්ශනය වෙන්නේ නැහැ. පිළිඹුවක් නැහැ. මේ විඥානයයි බුදුහමතක විඥානය සමානයි. මේ විඥානය රහතන් වහන්සේගේ විඥානය සමානයි. මේ විඥානයයි ආර්යයන් වහන්සේගේ නවක විඥානයයි බොහෝ දුරට සමානයි. මේකට කියනවා සංකාර උපේක්ෂා කිසිම සංස්කරණයක් වෙන්න හදනකොට දැනගන්නවා ආ ඒක නේතම්මම නේතෝමසින් මේසවත් මේක මමත් මේක මගෙත් නෙමෙයි මගේ ආත්මයක් නෙමෙයි. එතකොට අපිට තේරෙයි මෙතෙක්කල් හිතට එන හැම පශ්චාත්තාවකම අපි ආත්මය කරගෙන තියෙනවා. මම කියන තියෙනවා මගේ ආත්මය කරගෙන අයියෝ අපි විඳපු විඳවිල්ල. ඉස්සරහට දුවන් හදන හැම හිතවිල්ලකින්ම එන තිගැස්ම අපි මම කියාගෙන තියෙනවා මගේ කියාගෙන තියෙනවා ආත්මය කියාගෙන තියෙනවා. හිත හදලා පෙන්නන මේ දෝමනස්ස සෝමනස්ස වේදනා සේරම මම කියන මගේ කියන ආත්මය කියන මේ අහ කැන නයි රෙද්දාස්සේ දාගන්න එක තමයි ඔය කෙලස් කියන එකට තියෙන කෙටි අර්ථකථනය. මම නෙවෙයි කියන්න නම් මොන්න තරම් උපේක්ෂාවක් මොන්න තරම් සතියක් මොන්න තරම් ලෑස්ති වියාමක් මොන්න තරම් ධර්මයේ පිළිබඳව ගෞරවයක් තියෙන්න ඕනද කියලා කිව්වොත් මේක වරදිනවා වැඩි හරියනවට වැඩි හැබැයි එක වෙලාවක හරි කමන්න එක චිත්තක්ෂණයක හරි කමන්න මේක දැනගෙන මේක හරියටියට ක්‍රියාත්මක කළොත් ඒ යෝගාවචරය තේරෙන පටන් ගන්නවා මුළු සංසාරේ කියන મંદિરේටම හරියට ගුරුත්ව කේන්ද්‍රයටම පාරක් වදිනවා. ඒක දෙද්දරවල සහලවල යන බව තේරෙනවා. අපි කවදාකවත් මේ අත්දැකීම මේ සංසාරේ ලැබලා නැහැ. දැන් ඉස්සල්ලාම වතාවට පෙකෙන වලට තට්ටු වෙලා තියෙනවා. ඉස්සල්ලාම වතාවට හරියට ගුරුත්ව කේන්ද්‍රයටම වැදිලා තියෙනවා. සහලවන්න පටන් අර ගන්නවා. ඉතින් මේක සමානුන බය හිතෙනවා. අසත්පුරුෂයාට බය හිතෙනවා. කාලකන්‍යාට බය හිතෙනවා. කල්යාණ මිත්‍ර නොවෙන කෙනාට බය හිතෙනවා. සත්පුරුෂයන් ආශ්‍රය කළ ආර්යයන් ආශ්‍රය කළ කල්යාණ මිත්‍ර ධර්මේ වඩලා සත්පුරුෂ ධර්මේ වඩලා ලෑස්ති වෙලා ගියොත් මේ නිවන කියලා කියන්නේ මේ පොතක පතක කියලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි මේ අමතර ගමනකින් යන එකක්. මොනම දෙයකවත් ආලම්බණය වෙලා තියෙනවා නම් ඒක නිවන නෙවෙයි. ප්‍රසුත්තමේ ඥානය ආලම්බණය ලබන්නත් බෑ. චින්තාමේ ඥානය ආලම්බණය ලබන්නත් බෑ. ප්‍රත්‍යක්ෂේ ආරම්භණය ලබන්නත් බෑ ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නකම් සක්කාය දිට්ඨිය තියෙනවා. ප්‍රත්‍යක්ෂ කරන මනසේ ඉන්නකම් මාන්නේ තියෙනවා. ප්‍රත්‍යක්ෂ කරන මනසේ ඉන්නකම් තණ්හාව තියෙනවා. මෙතනදී ඒකත් නැහැ. හැබැයි අත්දැකීමක් තියෙනවා කාටවත් පිළිබිඹු කරන්න බැරි. ලියලා දක්වන්න බැරි, හිතා ගන්න බැරි අත්දැකීමකට යනවා. ඒකට ගියාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මෙතෙන්ට ගිහිල්ලා උදව් කරන්න පුළුවන් జగතෙක් ලෝකේ නැහැ. තමන්ට තමන් පමණයි. ඒ නිසා සරුවච්චන් වහන්සේත් මතක් කරනවා මට මෙතනදී ඕගොල්ලෝ වෙනුවෙන් කරන්න දෙයක් නැහැ කියලා. මම ඔබට පාර දක්වලා තියෙනවා පුළුවන් නම් යන්න. මට බෑ ඔය කට්ටියගේ විමුක්ති දායකයන් වහන්සේ වෙන්න. අනිත් සෑම දෙවි කෙනෙක්ව බ්‍රහ්මෙක් කියනවා මාව අදහන්න මට යාඥා කරන්න මගේ අල්තාරේ කාට ඇවිල්ලා පූජා කරන්න මම ඔය කට්ටියට විමුක්තිය දෙනවායි කියලා. ගැලවීමේ හමුදාව. බුදුරජාණන්සේ ගාව නෑ බුදුරජාණන්සේ කියන ඕන පාර තියෙනවා. උඹලා මෙන්න මෙච්චරක් දැන් ගිහිලා තියෙනවා. ඔතෙන්දි මේ මේ හොල්මන් වලට යට වෙලා තියෙනවා. මේ මේ දේවල් මම කියන තියෙනවා. මේ මේ දේවල් මගේ කියන තියෙනවා. මේ මේ දේවල් මගේ ආත්මය කරගෙන තියෙනවා. කරුණා කරලා Tamange අත්දැකීම වහංගුවට අරගෙන සීල ඉදිරියෙන් තියාගෙන ශ්‍රද්ධාව තියාගෙන ඌ මම නෙවෙයි කියන්නේ මගේ නෙවෙයි කියන්නේ මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ මේක තමයි දානේ පරමාර්ථ අර්ථය මේ මම නෙවෙයි කියන්නේ මගේ නෙවෙයි කියන්නේ මොනවටවත් නෙවෙයි මගේ රුචි අරුචිකන් ටික මගේ පෞරුෂත්වය මගේ ඇබ්බැහි ටික. ඒක හරියට අතේ තමන්ගේ අතම යොදලා තමන්ගේම ඇටයක් ගලවලා දානවා වගේ අපි මෙතෙක් කල් අත්‍යන්තයෙන් රැකපු දේ. මගේ රුචි අරුචිය. මගේ මනාපේ. එහෙම නැත්නම් මගේ ඇබ්බැහි. මගේ පෞරුෂත්වය මේ ඔක්කොම විඥානයේ එල්බ ගැනීම සඳහා ආලම්බණය සඳහා කොක්ක ගහන තැන. බුද්ධ ජනන්සේ ගිහිල්ලා එක සැරයක් ගිහිල්ලා උන්වහන්සේ මේ පරිේශණය කරනවා ඒක මහා අමර සිද්ධියක් කොහොම උන්වහන්සේට මේකට ඥානෙ පහළුණාද කියන දන්නේ ඊට පස්සේ උන්වහන්සේ ඒ තෙන්න ආපු කට්ටියට අල්පරජස්කෝ කියලා කියන්නේ ඇහි දූවිලි අඩු ඇරේ කියනවා උඹ මේ වෙනකම් මේ මේ වීතිකම කෙලෙස් නැති කරගෙන තියෙනවා අනු පරිවෘත්තහන කෙලෙස් වලත් යම් කිසි ජයග්‍රහණයක් තියෙන උඹට අනුසය කෙලෙස් දැනගන්න ඕනේ නම් කරුණා කරලා මේ පාරේ ගිහිල්ලා ඔය රුචි අරුචිකාන් ටික පෞරුෂත්වය සේරම හලන්න එපා හැලෙන තැනක් එනවා අන්නේ හැලෙන තැනේදී දීලා දාන්නේ. එනිසා මේ විඥානයේ නිරාමිෂ ප්‍රීතියේ ඉඳලා ඒ අනිදස්සන තැනට එහෙම නැත්නම් අපපතිට්ඨිත තැනට යන ගමන මේ ලෝකේ ඉන්න කායින්වත් උපදෙස් ලබන්න බෑ. මොකද හැම කෙනාම ඔපිනියන් දෙන්නේ මේ සංසාරේ වඩන්න තමයි. මම ඇති කරන්න තමයි. මේ මේ මාන්නේ වැඩි කරන්න තමයි. එහෙම නැත්නම් තණ්හාව ඇති කරන්න තමයි. බුදුන්සේ සඳහන් කරලා තියෙනවා අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා. මිනිස්සේ කවදාකවත් කාටවත් උදව් කරන්නේ නැහැ Tamanට අර්ථයක් සැලසෙන්නේ නැත්තම්. ඒ තරමට මිනිස්යාගේ චේතනාව අසුචි හැම කල්පනාවක්ම අසුචි අසුචි කියන්නේ කක්කා ඒ தත්ත්ව නිසා උඹේම චේතනාව හෝ උඹේම අදහස හෝ උඹේ හිත සෝපිනිස නැහැ කියන එක දැනගනින් කියන එකයි අත්තට පඤ්ඤා අසුචි මනසා නික්ඛාරණා දුර්ලභාජ්‍ය මිත්තා කිසියම් පළප්‍රයෝජනයක් බලාපොරොත්තු නැතුව නිෂ්කාරණේ කාට හරි යමක් දෙනවා නම් එවැනි දුර්කල්යාණ මිත්‍රෝ දුර්ලභයි හැම කෙනෙක්ම ගණන් කරන්නේ ආපස්සේ යමක් ඉල්ලගෙන අපේ සිංහලේ කියන්නේ කාර්ය කරන තුරු කාගේ රැවටිල්ල පාරුව බැරෙන තුරු තීඹේ කැළඹිල්ල සූර්ය උදා වෙන තුරු පිණි බෑවිල්ල කියලා අපි මේ කරගෙන යන ජීවිතය තන්නේ කර රඟපෑමක් තණ්හා මාන දිටි වඩන වංචනිකව හෝ ඍජුව ෂටගතියෙන් හෝ ඍජුව මායාවී ගතියෙන් හෝ ඍජුව මොතික අපි මූණට කිව්වොත් ඒක හරි ලැජ්ජා හිතෙනවා අනේ අපි එහෙම කට්ටියද අපි සිල් රකින්නවා නේද අපි දන් දෙනවා නේද අපි භාවනා කරනවා නේද කියලා. නමුත් කෙලෙස් වල තියෙන මේ වංචනික ගති, ෂටගති, මායාවී ගති අපි දැනගත්තොත් ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔකට තමයි ප්‍රඥාව කියන්නේ. අපේ තියෙන ෂටගතිය, අපේ තියෙන මායවි ගතිය, අපේ කියන එක කිව්වටත් මට සමා වෙන්න මට කියන්න තියෙන මගේ තියෙන ෂටගතිය, මගේ තියෙන මායවි ගතිය, මගේ තියෙන වංචනික ගතිය මම දැනගත්ත දවසේ ඒකට ඉන්න බැරුව යනවා. ඒ නිසා මේ අවිද්‍යාවට විද්‍යාවයි ප්‍රතිපක්ෂ වෙලා තියෙන්නේ. විද්‍යාවේ තියෙන ප්‍රධානම කෘත්‍යය තමයි අවිද්‍යාව ප්‍රමාණ කරන එක. ඒක ප්‍රමාණ කරන්න බෑ ඉන්ද්‍රිය බද්ධව විඥානයේ තියෙද්දි අපි තියෙන අපිට නම් දේශපාලනය කරන්න වෙනවා ආර්ථික විද්‍යාව කරන්න වෙනවා සමාජ විද්‍යාව කරන්න වෙනවා කරන්න ගියාට පස්සේ වෙන දේවල් ඉතින් අපේ අත්තල මුත්තල දත්තල පනත්තල කීරි කැමුත්තල කරලා තිනවනේ දැන් අපිට කරන්න තියෙන එක පොඩක් පැත්තක තියලා ගොනායි කරත්තේ විකුල්ලා ගන්තබා බිස්නස් නැතුව තමන්ගේ වැඩක් කරගන්න එකයි තමන්ගේ වැඩ කරගන්න ගියත් ওই විඥානයේ තියෙන මායාවී ගතිය දකින්නකොට අපි ඉතින් අර මායයට හේතු කරන්න හැදුවට නැත්නම් මාර බලසේනාවල් වශයෙන් ਸਰුවචනසික පෙන්නුවට පෞරුෂත්වය කියලා අපි රකින්නේ ඔන්න ඔය කෙලස් ටික තමයි. රුචර්ජකම් කියලා රකින්නේ අපි ඔය මානව අයිතිවාසිකම් කියලා රකින්නේ අපිට පව් කරන්න තියෙන අයිතිවාසිකම තමයි. නැත්නම් නීවරණ ටික තමයි. දිනුවයි කියලා කියන්නේ පරාදයි. කවදා හෝ අපි ගිහිල්ලා මේකයි අවිද්‍යාව මේකයි විද්‍යාව කියලා තේරුම් ගත්ත දවසේ ඒ බුදු අම්මෝ කියලා තමයි ඉතින් කියන්නේ. අනේ බුදුහාමුදුරු මේක කොහොම තේරුම් ගත්තද? ඒ මන්දිවට අපිට කොහොම අපිට මේක චිත්ත බෙහෙතක් පවන්න වගේ අපිට කියලා දුන්නද කිව්වොත් මේ වැඩි පිරිසක් බුද්ධඝම අදහන් නැති එක ගැන හොඳට තේරෙනවා. කවදා හෝ බෞතරයේ බුද්ධඝම කියවන එක පචයි කියලා තේරුම් අරගන්න. එහෙම ලේසි වැඩක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේක සම්පූර්ණ යෙදිලා සම්පූර්ණ පුදලා සම්පූර්ණ කැප වෙලා කෙරුවත් ඊ타ත්ම හීන් නූලෙන් කඹේ ඇවිදින්න වගේ යන තියෙන ගමනක්. ඒ නිසා මේ සංස්කාර නිසා විඥාණය ඇති වෙන හැටිත් මෙවැනි පිරිසිදුවක් නැති විඥාණය ඊ ගාවට තමන්ගේ තහවුරුව ලබා ගැනීමට තමන්ගේ ස්ථාවර ලබා ගැනීමට ප්‍රතිෂ්ඨාව ලබා ගැනීමට ද්වේතාවයක් මවනවා නාම රූප කියලා. ඒක කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ කිව්වේ වස්තුවකට මිලක් නියම වෙන්න නම් ඉල්ලුම සැපයීම දෙක තියෙන්න ඕනේ. ඉල්ලුම සැපයීම දෙක නැත්නම් වස්තුවක ක්‍රය ශක්තියක් නැහැ. ඉල්ලුම සැපයීම ඇති කරන එක තමයි ආර්ථික විශේෂඥා කරන දේ. කෙරුවල පස්සේ ආ ටැක්ස් එක ගන්නවා පැත්තකටලා ඉඳගෙන බඩුවට වටිනාකමක් දීලා. විඥානයත් කරන්නේ මේ ඒකීයත්වයේ තුල ද්වේතාවයක් ඇති කරනවා. මේක නාම මේක රූපකය. නමුත් මේ නාම රූප සියල්ලම ඇත්ත වශයෙන් ඇවිල්ලා තියෙන ශක්තිය වලින් නමුත් විඥානයේ කැමැති නැහැ ශක්ති වශයෙන් තියනවා දකින්න එයා කොහොම හරි මේක නාම මේක රූප කියලා විඥානයේ Tamange ස්ථාවරය ලබා ගැනීම සඳහා Tamange පදනම සකස් කිරීම සඳහා නිතරම ද්වේතාවයක් මවලා දෙනවා මේක හරි වැරදි වශයෙන් හොඳ නරක වශයෙන් ධර්ම අධර්ම වශයෙන් සාධාරණ අසාධාරණ වශයෙන් අපි අරගෙන මේ සදාචාරය අපට හරි විතරක් කරන්ඩ ධර්මික විතරක් වෙන්න සාධාරණ විතරක් වෙන්න කතා කරුවට විඥානීය සාධාරණට යටත් වෙලා නැහැ. විඥාණයට සදාචාරයක් නැහැ. විඥානයේ පෝෂණය ලබන්නේ සංස්කාර විසින් දෙන සීමිත දේවල් වලින් පෝෂණය ලැබලා විඥානයේ නෑ වගගතියක්, වග වෙන ගතියක් හොඳට නරකට කියලා. හරියට වැරද්දට කියලා. ධර්මයට අධර්මයට කියලා. සාධාරණට අසාධාරණ කියලා. ඒ නිසා කවි වෙලාවක හරි අපි විඥානයේ පෙන්නන මායාවේ ප්‍රසිද්ධ අවස්ථාවක් වෙන හීනෙට ගියාම හීන ලෝකේ නෑ හරි වැරදි. හීන ලෝකේ නෑ සදාචාර ගති. හීන ලෝකේ කියලා කියන්නේ විඥානයේ විසින් මවන ලද දෙයක්. ඒ නිසා ওই විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා වෙනම නිකායක් ඇති වෙලා තිනවා. ඒක කියලා තිනවා මේ මුළු ලෝකෙම හීන ලෝකයක් තියෙන කියලා. අපි විසින්ම වා ගන්නලද අපේම අගයන් ආඩම්බරයෙන් හදමවාගත්ත දෙයක් ඊට පස්සේ මගේ හරි වැරද්ද තමයි මට මගේ ලෝකේ තියෙන. ඒක මේ ලෝකේ ඔක්කොටම හරියන හරි වැරද්ද නෙවෙයි. මගේ බයලජ්ජාව තමයි බයලජ්ජාව. මගේ සාධාරණේ තමයි සාධාරණේ. මගේ ධර්මයේ තමයි ධර්මයේ. අද එක්කෙනෙක් ටෙලිෆෝන් කරන්නේ දවස් 3ක් මහන්සි වෙලා ටෙලිෆෝන් කළා මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ මත්පැන් බොණ්ඩම එපයි කියලා කියලා තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් ප්‍රශ්න විස්තර කරලා කියන්න ඊට පස්සේ ගියා ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් මේ සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං කියන එක ඔබ වහන්සේ තේරෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කිව්වා මදේට සහ පමාදේට හේතු වෙන සුරාව පාවිච්චි කරන්න එපයි කියලා. ඊට පස්සේ මම කිව්වා හැබැයි මදේට හා පමාදේටපත් වෙන්නේ සුරාවෙන් විතරක් නෙවෙයි මාන්නක්කාරකම නිසාත්පත් වෙනවා. එතකොට මම අහනවා බුදුරජාණන් වහන්සේ මත්පැන් බොණ්ඩ මෙපයි කිව්වද කියලා. මම කිව්වා කොයි බුදුහාමුදුරුවද කියලා. මගේ යාළුවා කිව්වලු මම කිව්වා යාළුවාගේ බුදුහාමුදුරුව. මගේ බුදුහාමුදුරුව වෙන කෙනෙක්. මට බුදුහාමුදුරුවෝ කියපු ධර්ම මට වැටෙන්නේ වෙන තාලයකට. මට සංඝයා කියන්නේ වෙන එකක්. ඒ නිසා ඔයාගේ යාළුවත් එක්ක කරන ගනුදෙනුවල මට තියෙන බොහෝම දුරස්ත සම්බන්ධයක් මට නම් එහෙම ඔයි කියන්නේ කොයි බුදුහාමුදුරුවෝ කියලා මට ෂුවර් නෑ. හැම කෙනෙක් ළඟම අපිට ඕනේ බුදු කෙනෙක් ඉන්නවා. හැම කෙනෙක් ළඟම Tamanට ඕනේ ධර්ම කොටාසියක් තියෙනවා. හැම කෙනෙක්ම සංඥා පිළිබඳ සමන්ගේ අර්ථකතනයක් තියෙනවා. හැම කෙනෙක්ටම Tamanගේ සීල ගැන අර්ථකතනයක් තියෙනවා. ඒක යන්නේ Tamanගේ හරි වැරද්දේ. Tamanගේ සදාචාරයෙන්. Tamanගේ ධර්මීය ධර්මයෙන්. Tamanගේ යුක්තිය යුක්තිය. ඉතින් අපි ඒක අනුන්ට පටවන්න හදන එක තමයි දේශපාලනය කියන්නේ. දේශපාලනය කියන්නේ මේ මගේ යුක්තිය අනුන්ට පටවන්න හදනවා. මගේ සාධාරණ අනුන්ට පටවන්න හදනවා. මේ කියන්නේ vested interest කියලා භයානක දෙයක්. ආර්ථික විශේෂඥ කියන්නේ දෙක කඩලා ටැක්ස් කරන එක. එච්චරයි. උගේ වෙන මොකක්වත් නැහැ. දෙක වෙන් කෙරුවා ඒකයි මේකම මැදින් ටැක්ස් කරන එක විතරයි. සමාජ විද්‍යාඥය කියලා කියන්නේ මේ අනුන්ගේ දුකෙන් පෝෂණය ඉල්ලන මිනිහා. දුක වේදා බිස්නස් කරලා ජීවත් වෙන මිනිහ තමයි සමාජ විද්‍යාව. උගේ වැඩ ඌ දන්නේ නැත්නම් ඌ දුකේ තමයි දිගටම ඉන්නේ. හැබැයි ලෝකෙට සමාජ විශ්ලේෂණ කරන්න හදන. බුදුරජාණන් වහන්සේ කියන මේවා සේරම අවස්ථාවාදී කියලා. හැබැයි මුළු ලෝකෙම ඉන්නේ මෙහෙම කට්ටිය නිසා කීමේම කියන මිනිහා පිස්සෙක් කියලා ගණන් ගන්න. මං හිතන එක සාධාරණයි කියලා. මෙතෙන් ගියාට පස්සේ අපිට තේරෙන පටන් අර ගන්නවා මේ කොයි දේෙන් අපි දිනුවත් දේශපාලන වශයෙන් දිනුවත් ආර්ථික වශයෙන් දිනුවත් සමාජික ධර්ම වශයෙන් අපි බොහෝම මේ දානපතියෝ අපි අනුන්ගේ හිත ගැන දාන කටි කියලා කිව්වත් විඥානේ අතින් අහුවෙලා ඉවරයි. විඥාතෙන් පරාදයි ඒ නිසා අපිට ඔක්කොම කොටු කරන්න වෙනවා. පරිේශනාකාර මට්ටමකදී විචල්්‍ය සාධක ඔක්කොම හිර කරලා විඥානයේ හිමීට හිමීට හිමීට පදනම් විරහිත කරලා බිලිමිබුවක් ඇති කරගන්න බැරි තත්ත්වයට නැති කරලා එහෙම නැත්නම් අනිමිත්‍ය தත්තරපත් කරලා මෙයා නටන හැටි පොඩ්ඩක් බලාගෙන ඉන්න නම් මොන විදියේ දෘෂ්ටි කෝණයක් ඕනද කියලා හිතාගන්න. මොන විදියේ සම්මාදිට්ඨියක් ඕනද කියලා හිතාගන්න. මොන විදිහේ පෙරදක්මක් ඕනද කියලා හිතා ගන්න. මොන විදිහේ යෝනිසෝමනසිකාරයක් ඕනද කියලා හිතා ගන්න. මොන විදිහේ සත්‍යයක් ඕනද කියලා හිතා ගත්තොත් අපි මේ තෙක්කල් වෙච්චි මේ භාවනා ජීවිතය ආපු ගමනේ වැරදිච්ච තැන් වලින් විතරයි පාඩමක් ගන්න තියෙන්නේ. හරිය හැම වෙලාවෙදීම විඥානයේ පෝෂණය ලැබලා මම යන්නේ ඇති කරගන්න. මාන්නය ඇති කරගන්නවා, තණ්හාව ඇති කරනවා. අපිට වැරදිච්ච තැන් වල පුදුමාකාර ධර්මෝජාවක් තියෙනවා. ඒ නිසා මේ ජීවිතේ භාවනා ජීවිතේ හරි වැරදි කියන එකේ අලුතු අර්ථකථනයක් තියෙනවා. අපි හරියටත් වැරද්දටත් සම අර්ථය දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ওই විඥානයේ තියෙන ඒ ෂටගති ටික අල්ලන්නවා. ඉතින් මේක මම හිතන්නේ මේ පොදු ජනතාවකට හතරමං හන්දියක ඉඳලා කියන්න පුළුවන් බණක් වෙයි කියලා. මේ හරි වැරද්ද තුල සාධාන අසාධාන තුල අධර්මයේ අධර්මයේ තුල කියන මේ द्वේතාවය තුල විඥානයේ පෝෂණය ලැබෙන විඥානයේ පෝෂණය ලැබෙන තාකල් කෙලෙස් වැඩෙනවා කෙලෙස් වැඩෙන තාකල් කර්ම රැස් වෙනවා කර්ම රැස් වෙන තාකල් සංසාරේ යනවා නම් අපි මේ ධර්මයේ තේරුම් ගන්න මේන් අයින් වෙනවා කියන වැඩපිළිවෙලේදී හිතන්න පුළුවන් වෙයිද දෙන්නෙකුට එකපාරේ යන්න පුළුවන් වෙයි කියලා. හිතන්න පුළුවන් වෙයිද එකම දේ දෙපොලක වෙන්න පුළුවන් කියලා. කවදාකවත් නැ වෙනවනම් මම දැන් මෙතන නොවෙනවනම් සදා කාලිකවම නැහැ. ඒ නිසා මේ විපස්සනා ධර්මය පොදුවේ බහුවචනෙන් කතා කරන්න බෑ. බහුවචනෙන් යනකොට අපි සම්මුතිය අරගන්නවා. නමුත් හරියට වැඩේ වෙනකොට තමයි තේරෙයි. ඒක සිදු වෙන්නේ එකම මානයක් තුල මම දැන් මෙතන. එන්නේ ඒ සඳහා මනස සකස් කිරීමටයි අපි මේ සතු දේවල් අනුණ්ඩ දීමෙන් දානේ වශයෙන්, ශීලයේ වශයෙන්, සමාධි වශයෙන් කරන්නේ. ඒ අදින් අපි සෑහෙන දියුණු වෙලා තියෙනවා. නමුත් අපි මේක හදා ගන්න ඕනේ. මේ කරගෙන ගිය පාරෙම ගෙවම් කරලා ගෙවම් කරලා මතුවෙන හැම චේතනාවක්ම හැම ප්‍රකල්පනාවක්ම හැම අනුසයක්ම මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියන තැනදී යන්න පටන් අරගත්තොත් අපි මේ සම්පූර්ණ සර්වඥතා ඥාණයට නෑදකම් ලබනවා. සම්පූර්ණ මානසික මන මානව தത്വෙට සම්පූර්ණ පිරිච්ච தත්වෙට සම්පත්‍තිකර தත්වෙට අයිතිවාසිකම් ලැබෙන නමුත් විඥානයකට කැමති නිසා විඥානය කියන ඊට වැඩිය හොඳයි ඇහැට රූප බලන එක කණ්ඩ සද්ධාහන එක ගන්ධ රස පහස ලබන එක කියලා නැත්නම් අභිඥා ලබන එක ධ්‍යාන ලබන එක කියලා নানা ප්‍රකාර දේවල් වලින් අපි අර උත්කෘෂ්ඨ ඵලය මුහා කරලා ලාමක කුසලයට හිත බඳින එක තමයි කරන්නේ එනිසා අපි හැම වෙලාවෙම දැනගන්න ඕනේ විඥානත් එක්ක වැඩ කරනකොට හොඳ නරක දෙක අහු වුණොත් නරක විශ්කල දාලා හොඳ ගන්න. ඒක මම කියන්න ඕනේ ඕගොල්ලෝ හොඳට මේකෙදි හොඳයි. මටත් වැඩිය හොඳයි මොකද මම දන්නවා මං කියන්නේ කවුද කියලා. මගේ අදහස මෙච්චරයි හොඳ නරක දෙක තීරුම් ගන්න දන්න තියෙන தত্ত্বය අපි ඉඳගෙන හොඳයි වඩා හොඳයි දෙක ආවට පස්සේ කරුණා කරලා වඩා හොඳ වෙනුවෙන් හොඳ ගැන දෙසරයක් කල්පනා කරන්න එපා වඩා හොඳට යන්න මේක බැරි නම් මේකට කියන්නේ රතිය අරතිය කියලා බුදුරජාණන්සේ පාවිච්චි කරන්නේ රතිය කියලා කියන්නේ වඩා හොඳ තීදි හොඳ අල්ලන එක. හොඳ වඩා හොඳ දෙකෙන් වඩා හොඳ තීදිත් එක දැම් බෑ අපිට කෙලෙත් තියෙනවා අපිට පාරමිතා පිරලා නැහැ අපිට ජීවිතක ප්‍රතිසන්දි නැහැ අනම් මනම් කියලා ඉවරලා පැත්තකට යන්නේ. චරුචුරු කියලා තමයි මං කියන්නේ. නමුත් මේ හොඳයි වඩා හොඳයි දෙක තියෙද්දී හොඳ ගැන තැකීමකින් තොරව වඩා හොඳට යන්න නම් ඒකට දෙන්නේකින් අහන්න යන්නත් එපා කවුරුත් උත්තර දෙන්න කෙනෙකුත් නැහැ ඒ ගත්ත තීන්දුව ගත්තොත් හරි නොගත්තොත් ඉතින් හැමදාම සංසාරේ තමයි අනේ ඒ වාගේ මේ විඥානයක් එක්ක අපි වැඩ කරන නිසා අපි හැම වෙලාවෙදීම හරි අවදියකින් පුංචි අවදියකින් බරපතල අවදියකින් කටයුතු කරන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි අපි ළඟ ඉන්න මනුස්සයා මේ විදිහට හැසිරෙන්නේයි කියලා. මේ කවදාකවත් එයාගේ දෝෂයක් නෙවෙයි මේ හේතුඵල ධර්මයක් තමයි එයා ළඟ සිද්ධ වෙන්නේ. Taman තුල සිද්ධ වෙන්නේ තන්නි ක්‍රම හේතුඵල ධර්මයක් නිසා සාධාරණ සැකයක් තියෙනවා ලෝකේ කෙනෙකුට අයිතියක් තියනවද තව කෙනෙකුට දඬුවමක් කරන්න. කෙනෙකුට අයිතියක් තියනවාද තව කෙනෙකුගේ දෝෂයක් දකින්න? කෙනෙකුට අයිතියක් තියනවාද තව කෙනෙක් පිළිබඳ විනිශ්චයක් පාස් කරන්න? බුදුජානකගේ මුළු ත්‍රිපිටකේ කිසිම තැනක මොකක්වත් නැහැ. එහෙම මොනවත් නැහැ. ආගම කියන්නේ මොකද්ද කියලා බලන්න. ආගම පුදුමාකාර විදිහට මේ මූලධර්මවාදී වෙලා මේක තුල නැති යුද්ධ ඇති කරලා නැති ධාරාතිරං ඇති කරලා අර ආගම අර නිකාය මෙව්වා කියලා මේක පටලවාගෙන විඥාණයට කොච්චර පෝෂණය දෙනවද ඒ නිසා මේ විපස්සනා වැඩපිළිවෙලට යනකොට ඔය ගැටෙන්නත් එපා ඔකත් එක්ක මහා බරපතල මකරේ අපිට තියෙන්නේ ලද ඉඩ දිගේ හිමීට ඒ කියන්නේ මේ හැංගිලා පැනලා යන එක විතරයි කරන්න තියෙන්නේ නිකන් ඉර ගෙදර දැම්මට පස්සේ බින්ගයක් හරන පැනලා යන එකයි තියෙන්නේ බුදුරජාණන්සේ කිරුවේ එච්චරමයි ඉතින් ඒකෙදී මේ සංස්කාර නිසා විඥානය ඇති වෙන හැටි විඥාන නිසා ওই නාම රූප වැඩපිළිවෙල කියලා බලනකොට ඇත්තටම මේ ප්‍රදේශයේ ගැඹුරයි තමයි. මේක සරුවචාන්සේ සඳහන් කරලා තියෙන්නේ ওই මහානිදාන සූත්‍රයේදී මේ විඥාන නිසා නාම රූප නාම රූප සහ විඥාන කියන එක තේරුම් ගත්තොත් ඒ මාසය තව දුරටත් පෘථග්ජන ලෝකේ ඉන්න බෑ. එයාගේ පෙකණි වලින් කපලා යනවා. ආර්යත්වයටපත් වීමත් එක්කමයි මේ අවබෝධය ඇති වෙන්නේ මේ අපි දැන් කරන්න හදන එකේ තියෙන අර වචනාර්ථය අරගෙන අන්වේ ඥාන අරගෙන තර්ක ඥාන දිගේ අපේ සංසන්දනාත්මක මේක පිළිබඳ ආબોධයක් ගන්න හදන හැබැයි ඒක කිසිසේත්ම ඇකඩමික් වැඩකට සීමා වෙන්න දෙන්න එපා. එහෙම නැත්නම් මේක නිකන් හුදු මූල ධර්ම දැනුමක් සඳහා අනුන්ට පඬිතුකම් කියන එක නෙවෙයි තියෙන්නේ මේක වෙන වෙන වෙලාවෙදී සද්ධාහ තිබුණත් හොඳයි නැතත් හොඳයි. හිතව දාගෙන ධෛර්ය කරගෙන උපේක්ෂා කරන යනවා. වීර්යය තිබුණත් හොඳයි නැතත් හොඳයි. සතිය තිබුණත් හොඳයි නැතත් හොඳයි කියන විදිහේ යන්න පටන් අරගත්තොත් තව කෙනෙක් ඉදිරියට තර්කයේදී අපි පරදින්න ඉඩ තියෙනවා නමුත් අපි කවදාවත් ක්‍රියාත්මක වෙච්ච නැති මොකද්දෝ ශක්තියක්. හිතේ තියෙන ශක්තියක් ක්‍රියාත්මක කරන්න අපිට ඒකෙන් පොඩි අවතරපත්‍රයක් ලැබෙනවා. ඉතින් අද ධර්ම දේශනාවත් ඒක තමන් තමන් තුළ පෝෂණය කර ගැනීමට, උද්දීපනය කර ගැනීමට හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා. සියලු දෙනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.